හොඳයි ගෞරවනීය මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලයි තියෙන්නේ පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න අතර සාදරයෙන් ආරාධනා කරන සභාවට වෙන ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ ප්‍රකාශයෙන් පස්සේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමට මම ආරාධනා කරනවා අපේ අරවින්දට. අවසරයි ස්වාමින් වහන්සේ. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ඊයේ කමඨහන් පිරිසිදු කරන වෙලාවේ දානය දීම පිළිබඳව ඉදිරිපත් කළ ප්‍රශ්නයකට ඔබ වහන්සේ පිළිතුරු දෙමින් අත්හැරීම තුලින් ක්‍රියාසිත ඇති කරගන්නා ලෙස අවධාරණය කළසේක. ගෞරවනීය ස්වාමින් වහන්ස කිරියසිත හෙවත් ක්‍රියාසිත පහළවන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පමණක් බව අභිධර්ම විග්‍රහයේදී අසා ඇත්තෙමි. ඉදින් ඉන් මෙපිට සිටින පින්වතුන්ටත් එසේ ක්‍රියාසිත පහළවන්නේ දැයි පැහැදිලි කර දෙන මෙන් ඊට ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ අසීමිත ගුණ බලයෙන් ශාන්තියක්ම වේවා. ක්‍රියාහිත හරියටම දැනගෙන කරන්නේ අවබෝධ කරගත්ත කෙනාට රහතන් වහන්සේලාට බුදුපසේ බුදුමහරතන් වහන්සේලා නමුත් බුදුපසේ බුදුමහරත් වෙනෙත් මිනිස්සුයෝම තමයි. නිසා මිනිස්සෙක මිනිස් ජීවිතේ ඉඳි පුරුදු කරලා කරලා කෙලපැමිණීම තමයි රහත් වෙනවා කියන්නේ. ඒ නිසා කිසිම සචේත අචේතනිකව මොනවා හරි වෙන්න ඇරලා ගියා බලනවනම් ක්‍රියාහිත තමයි තියෙන්නේ. අපිට ඒක බැරි නිසායි පෘතජන කියලා කියන්නේ. අපිට මොනවා හරි වුණත් ඒක දිහා බලන්න ඉන්න බෑ. ඒකෙන් දුක් පීඩා ගන්න එක වෙනස් කරන්න හදනවා, ආවුල් කර ගන්න හදනවා. ඉතින් ක්‍රියා නෙවෙයි ඒවට කියන්න තියෙන්නේ ඇත්තටම ක්‍රියා කියලා කියන්නේ ක්‍රියා නෑ කියන අදහස. ඒ නිසා ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. නමුත් අපි ඒක බලනවා ඒක නෑ අපිට ගන්න එක රහතන් වහන්සේලාට විතරයි කියලා. අභිධර්ම පොත්වල එහෙම තියෙනවා කියලා. අභිධර්ම කියන එක එක්කවත් භාවනා කරන්නේ නෑ. ඒක නම් මට සාතික කරලා කියතයි. ওই දෙක දෙකක්. අභිධර්ම දන්න කෙනෙක් භාවනා කරනවා භාවනා කරන එක අභිධර්ම දන්නවා කිව්වම මම දැකලා තියෙන එකනේ දෙන්නෙක් විතරක්. නැත්නම් භාවනා කරු භාවනා කරන අභිධර්ම කරු පොත් ලියලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කියනවා ඔය බබාලට ඉව කරන්න බෑ. ඒවා ලොකු ඇත්තන්කට බබාලා වැලිසෙල්ලම් බත් ව්‍යාගෙන ඉන්න මයි ළඟට එන්නකො හැමදාම. ඕවා කරන්න යන්න එපයි කියලා. ඉතින් ඒ නිසා ඔය තමන් මතක තියාගන්න තමන්ගේ හිතක් කොයි වෙලාවක හෝ රාග ద్వේෂ මොහයෙන් තොරනම් ඒ ක්‍රියාහිතක ස්වභාවය ඒක තමයි. ඒ කෙලපැමිනීම සිදු වෙයි නිවන් අවබෝධ කරාට පස්සේ. ඉතින් දැන් එහෙම කිට්ටුව කරත් ගන්න වෙනකොම නිවන් අවබෝධ කරන්නේ. නිසා දැන් තියෙන එක ගොඩ ගැහිලා ගොඩ ගැහිලා තමයි පුංචි මේ අතු ගංගාවල් එක තමයි මහා ගංගාවල් හැදෙන්නේ මහා ගංගාවල් තමයි මුද ටිපර වෙන්නේ ඉතින් අතු ගංගාවල් කියන්නේ යන්න ගියොත් එහෙම අපි ළඟ තියෙන වතුර තෙතමනේ නැහැ කියලා මුහුද විතර වතුර තෙතමනේ මුහුදේ වතුර විතර තෙතමනේ තියෙන්නේ කොයි වතුරෙත් තෙත ගතිය තියෙන්නේ කොයි වතුරෙත් තෙත ගතිය තියෙනවා තෙත ගතිය නැති වතුරක් නැහැ ඒ නිසා ඔය පොත්පත් බලන කට්ටිය නිවන ඈත් කරගන්න හදනවා, රහතන් වහන්සේලා ඈත් කරගන්න හදනවා, බුදුහාමුදුරුවෝ ඈත් කරගන්න හදනවා. ඉතින් ඒකල තමයි නීච තත්ත්වයටපත් වෙලා ඉතින් බැගෑවිවි ඉන්නවා. බුදුජානන්සට එහෙම දෙයක් කරන්න ඕනේ හැම භාවනා කරන කෙනෙක්ම රහතන් වහන්සේ නමක් විදිහට කල්පනා කරනකොට බුදුරජාණන්සේ කිසි දෝෂයක් නැහැ. මාන්නෙට නෙවෙයි. හැකි සංඥාව ගන්න. ඒ නිසා ක්‍රියා හිතක් බලන්න මුළු දවස පුරාම තියානින්න. ඒකල ඕනනම් පපුවේ පච්චක් කොට ගන්න රහතන් වහන්සේ කියලා. කට්ටියට පෙන්නේ. නැත්තම් බෝඩ් එකක් එල්ල ගන්න. නැත්නම් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ කිසි දෙයකට ගා ගන්න නැතුව අවුල් කර ගන්න නැතුව යන දෙයට එහෙම යන්න අරිනකො. ඒකට ඒ ක්‍රියාහිත තමයි. ඒකට දානම දෙන්න ඕනේ නැහැ. සිල් රැක්කත් වෙන කටයුත්තක් කරත් වෙන දේ දිහා බලාගෙන ඇස් ඇත්තේ අන්ධෙක් වගේ ඉන්න පුළුවන් නම් කන් ඇත්තේ බීරෙක් වගේ ඉන්න පුළුවන් නම් ඥානය ඇත්තේ මෝඩෙක් වගේ ඉන්න පුළුවන් නම් ක්‍රියා කරන්න පුළුවන්කම දෙදී මිනිහක් වගේ ඉන්න පුළුවන් නම් ක්‍රියාහිත තමයි. ඒ කෙලපැමිණලා පත්‍යනේ පරිසමාප්තාර්ථයෙන් එනකොට ඕක හරි. නැත්නම් ඒ වගේ ධර්මයේ පශ්චාත්තාප වෙන පැත්තට, බය ආදු වෙන පැත්තට, බැගෑ වෙන තත්ත්වයටපත් කරගන්න එපා. <clears throat> ධර්මයේ හැසිරෙන හැම වෙලාවෙම උත්තරම තත්ත්වයටපත් කරනවා, උතුම් තත්ත්වයටපත් කරනවා, ආර්ය තත්ත්වයටපත් කරනවා. ඒකයි ධර්මයේ ස්වභාවය. නිසා ධර්මයේ උතුම් මම පහත් කියලා හිතනවනම් ඒක අධර්මයි. එහෙම හිතන දෙයක නෙවෙයි බුදුහාමුදුරුවෝ අපිට මේ ධර්මයේ දීලා තියෙන වීරියක් ඇති කරන්නයි, ශ්‍රද්ධාවක් ඇති කරන්නයි. එහෙම නැතුව ශ්‍රද්ධාව කඩන්න, වීරිය කඩන්න නෙවෙයි. ඒකයි බුදුදහම කිව්වේ මමත් මිනිස්සෙක් කියලා. හැම මිනිස්සෙකම බුදු කෙනෙක් වාගේ තමයි. හැම මිනිස්සෙකුටම සලකන්න බුදු කෙනෙක් වාගේ. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එනිසා ඒතකොට Tamanටත් Taman සලකයි. මමත් ඒතෙන් යන්න පුළුවන් කෙනෙක්. ගිහිල්ලා නැති එක වෙනම කතාවක්. අරුගාන තරගයට ඉදිරිපත් වෙච්ච කෙනාට සලකන්න ඕන දිනුවත් නැතත්. ඒ වගේ අපි තරගයට ඉදිරිපත් වෙච්ච පිරිසක්. ඒ නිසා ওই පොත වාසියට හරව ගන්න පුළුවන් තාක්කල් පොත තියාගන්න. වාසියට හරව ගන්න බැරි නම් පොත පැත්තකට දාලා Tamange ප්‍රතිපත්තිය ඉස්සරහට තියාගන්න එකයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය වඩන කෙනෙකි. නින්දට යාමේදී හා අවදිවීමේදීත් භාවනාවේ පවති. එම නිසාද නොදනි සමහර දිනවල අවදිවීමේදී නලලට කැකුමක් දැනේ. වැරදි ඉරියව්වක් නිසාද නොදනි. වරදක් ඇතනම් පහදා දෙන්න. තොරතුරු මදි ඒ කියන්නේ එහෙම මොකක් නිසාද වෙලා තියෙන්නේ කියලා කියන්න අමාරුයි හුඟක් වෙලාවට අවදියෙන් ගත කරන කෙනෙකුට තේරෙනවා මේ ගත කරන එකම චිත්තක්ෂණයකවත් ස්පාසුවක් නන්නේ හති කොන දුක හති කොන තවන ගතිය තියෙන්නේ හති කොන දවන ගතිය තියෙන්නේ ඉතින් ඒක දෙන්නේ නැත්නම් අසතිය තමයි එතන හොඳට අවදියෙන් බලා හිටියොත් මේ දුකේ මොනම වෙනසක්වත් සිද්ධ වෙන්නේ නැහැ උදේ ඉඳලා හැන්ද වෙනකම්. ඉතින් ඒක දකින්නකොට සමාලාට ඉසිකක්කමක් පීඩාවක් ඝර්ෂණයක් වගේ වැටහෙනවා. නමුත් ඒවයි දරා ගන්න බැරි මට්ටමට යන්නේ නැහැ. ඒ නිසා මේ අවදි වෙන්න වෙන්න වෙන්නේ අවදි වෙන්න මොකේටවත් නෙවෙයි දුක්ඛ සත්‍යයටමයි. ඒ නිසා හොඳට අවදියෙන් ගත කරන කෙනාට නින්දට ඉස්සරහයි නින්දෙදී නින්දෙන් පස්සේ කියලා කිසි වෙනසක් නැහැ. පෙත්ත කවල දුක තමයි තියෙන්නේ. ඉතින් ඒක සමහර විටක ওই වගේ ඉසේකක්කුන් වශයෙන් මානසික ආතතියක් වශයෙන් එහෙම නැත්නම් කයේ දර්ථ ගතියක් වශයෙන් පේනවා. නමුත් ඒක දරා ගන්න පුළුවන්. නමුත් ඉස්සර නොදැනිච්ච මට්ටමක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ඒකේ මුනතත් වරින් වර වරින් වර මාරු වෙනවා. අපි නිතරම ජීවත් වෙන බව දැනගන්නේ ඝර්ෂණයක් කරහා. දුකක් කරහා. එනිසා නිතරම අපේ හිතට සංඥාවල් එමින් පවතිනවා. ඒවට අවදි වෙන්න වෙන්න වෙන්න පේනවා. මේක නිකන් පීරි ගන්නවා වගේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හොඳ රාස්පුවක් අරගෙන උලනවා වගේ තැරවිල්ලම තමයි තියෙන්නේ. පිටිමැදීමම තමයි තියෙන්නේ. ඝර්ෂණයම තමයි තියෙන්නේ. ඉතින් ඒකයි අපි අනුන්ගේ දේවල් බල බල ඉන්නේ. මේක දිහා බලන්න ගියොත් පේන තියෙන දුකම තමයි. ඉතින් ඒකට අර හොඳට ආනපන සතියෙම භාවනාවට ගිහිල්ලා සමාවෙන් නින්දට ගිහිල්ලා ආනපන සතියෙම නැගිටලා බලන්න ගියත් පේනවා සමහරලාට අර වෙනදා තියෙන විදිහේ නිින්දකින් පස්සේ අපි බලාපොරොත්තු වෙන අලු නවමු ගතිය වෙනුවට ඇඟේ තියෙන යම් යම් අපහසුකම් පේන්න තියෙනවා. නමුත් ඒව එකක්වත් දරා ගන්න බැරි මට්ටමකට එන්නේත් නැහැ. මේකට අවදියෙන් ගත කරනවා නම් අපි ශරීරයෙන් අනවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙන්නේත් නැහැ. නඩත්තු වෙලා යනවා. අනිත් එක මම ඉස්සලා කිව්වා වගේ ඒක මුණත් වෙනස් වෙනවා. වරින් වර වරින් වර මුණත් වෙනස් වෙනවා. සරුවචන් ආංශයටත් බඩ එකක්කුන් ඇවිල්ලා තියෙනවා. ඉෂි එකක්කුන් ඇවිල්ලා තියෙනවා. කොන් දෙකක්කුන් ඇවිල්ලා තියෙනවා. ප්‍රසිද්ධියේ කියලා තියෙනවා. මට අද ඉඳගෙන ඉන්න බෑ ආනන්ද මං වෙනුවෙන් බණ ටිකක් කියන්න කියලා මෙතන පැදුරක් කරලා බුදියන තියෙනවා. අපිට හිතන විදිහ නෑ ඉතින් සර්වඥාන්සකේ කෙනෙකුට මොනවල ඩක්කත් වෙන්න බෑනේ. පින් කඳක් නේ. බුද්ධාංකුරයන් වහන්සේටනේ ලෙඩ රෝග 12ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකක්වත් වසංගලා නෑ. භාවනා කරන්න කරන්න වෙන්නේ මේ එන එකක්වත් වසංගන්න බෑ. ඒ වගේම මේක මගහැරලා යන්න හිතන්නේත් නෑ. හොඳම දේ තමයි ඒකට මුණ දෙන එක. ඒ නිසා බලන්න වෙනදාට වැඩිය ඒ ඉසේකක්කුමේ ස්වභාවික ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මුදුවර තේරෙන්න පටන් ගන්න ඉසේකක්කුම කියන්නේ මේකයි කියලා ඒක හරහා යන්න. එතකොට ඒකත් <clears throat> ආහාරයක් වෙනවා අමුද්‍රව්‍යයක් බාටපත් වෙනවා. නමුත් මේ දීලා තියෙන තොරතුරු අනුව සම්පූර්ණ මොකද වෙන්නේ මොකද්ද අලගිය මුලගිය දැනගන්න තොරතුරු මදි. ස්වාමින් වහන්ස භාවනාවට යොමු වී ටික වේලාවකින් ආනාපානය මෙනෙහි කිරීමටත් පෙර මා ඊතා සංසුන් හා ප්‍රසන්න බවට ප්‍රසන්න වටපිටාවකට පිවිසේ. එය සැබෑ ලෙසම අහස වැනිය කිසිවක් එහි නැත. සිත එහි කැරකෙමින් ඔබ මොබ සැරිසරයි. ඉඳහිට සිටිවිල්ලක් දෙකක් පැමිණේ. එය දෙස විමසිලිමත් වන විට එය අතුරුදහන් වේ. භ්‍රමණය වෙමින් සැරිසරන සිතට මහත් අස්වැසිල්ලක් දැනේ. රන්වන් පැහැති වටපිටාව ලාකහපක් පාටට හැරි එක් එක්වර ඉර පායා ආවාසේ රවුමක් මතුවිය. එය මැදට සිත කරකැවින්ම රිංගා ගත්තා දැනුනි. විනාඩි 3ක් පමණ මෙම తත්වය පැවතුනි. නැවත ඉන් පැනලා ඉන් පැන ලාරන් පැහැ පසුබිමේ බොහෝ වෙලා සිත පැවතුනි. මෙම විවේකයට නැවත නැවත යාමට සිතෙන තරම් එය සිත් බඳනා සුළුය. අද දින පුරාවට මට ලැබුණේ පර්යංකයේදී මෙම අත්දැකීමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරි ගමන සඳහා ඔබ වහන්සේගේ අවවාදයක් ලබනු කැමැත්තෙමි. මේක තමන්ගේ ගෙදර නැවත යෑමක්. මේ තියෙන කටුකොහලෙන් මේ තියෙන පීඩාවෙන් නැවත ගෙදර ගියාම උතන තමයි අපේ ප්‍රകൃති තැන. ඉතින් මේක අපි මේ වගේ ශාලාවක කිසි දෙයක් නොකර අතප්පිට අතත් යන ලැබෙන එක තමයි සාමාන්‍ය හුඟ දෙනෙක් කරන්නේ. නමුත් ඒක වැඩ ගන්න මට්ටමට ගන්න නම් ඔය කියන විවේකයේ ඔය කියන හිස්කම ඔය කියන සීමාවක් නැති ගතිය සක්මනේදී දැක ගන්න පුළුවන් වුණොත් සක්මන් කරනකොට ස්පාසුවේ සක්මන කෙරෙනවා. Taman කිසියම් දෙයකට වෙහෙස වෙලා බලන්නේ Taman දිහාම Tamanට බලන්න පුළුවන්. වයින් කරු බොනික් එක්ක ඇවිදිනා වගේ, රෝබෝ කෙනෙක් ඇවිදිනා වගේ සක්මන යනවා. එතකොට Tamanට පුළුවන් අර වගේම විවේක වෙන්න, වෙනසක් ඇති කරගන්න. ඒ වගේම තමයි හුරු පුරුදු වැඩක් කරන වෙලාවක තමන්ගේ තනි පංගලමේ තමන්ගේ වැඩක් කරන වෙලාවේ ඒ වැඩේට හිත යොදවන නම් බලපුරුදු තැන ඉඳගෙන පට්ටලේ ඉඳගෙන වැඩ කරන වෙලාවක තමන් වැඩ කරන දිහා බලන්න ඉන්න පුළුවන්. ඒ කිසි වෙහෙසකුත් නැහැ. එතන එතන විස්්‍රාම වෙනවා. හදිසියකුත් නැහැ වැඩ ඉවර කරන්න. ඒතර පරියන්කේ වගේම තමයි. ඒක නිසා මේ ඇතිවෙච්ච සම්බන්ධතාවයේදී මේ ඇති වෙන සම්බර භාවයේ පේන මොනවද කරගන්න පුළුවන් කියලා මේ ජීවිතේ. ඒ ලකුණ ඊට පස්සේ පරියංකයට විතරක් සීමා කරන්නේ නැතුව සක්මනටත් එදින්දා වැඩවලටත් ඊට පස්සේ මෙහෙන් ගිහිල්ලා තමගේ ගෙදර ඉන්නකොටත් එහෙනම් කවුරු හරි ගහ බැන ගන්නවා එහෙම නැත්නම් අපි අපිට වරදින වෙලාවක වුණත් බලනකොට මේ විවේකයට මොනක්වත්ම වෙලා නැහැ. ඒක උඩ තමයි ඔය හැල හැප්පිලි තියෙන්නේ. තිරේ දිය කඳු පේනවා, ගිනි කඳු පේනවා, දිය ඇලි පේනවා. තිරේට මොනක්වත් වෙන්නේ නැහැ. ඔය කොච්චර දිය ඇලි ගැලුවත් තිරේ පෙකෙන්නේ නැහැ. කොච්චර ගිනි කඳු පිපුරුවත් චිත්‍රපටියේ තිරයට මුකුත් වෙන්නේ නැහැ. නිසා මේක අඳුනගත්ත කෙනා බුදුන් අඳුනගත්තා වගේ, ධර්මයේ හඳුනගත්තා වගේ, සංඝයා හඳුනගත්තා වගේ මේ පසුබිම හැම දෙයක්ම නාටකම පෙන්වන මේ පසුබිම මොන්නම කෙලෙසකින්වත් කෙලසෙන්නේ නැහැ. නමුත් අපි සමාදන් වෙන්නේ කෙලස් නම් මේක මුළු ගැටෙනවා. අපි තේරුම් ගත්තොත් කෙලෙස් වලට කාදාත් මේක වනසන්න බෑ. මේක බොහොම බලවත් දෙයක්. මේක තමයි මූල ශක්තිය. මේක සමහර විශ්ව ශක්තිය කියලා කියනවා. තව සමහරු මේකට සුවසේවාව කියලා කියනවා. ඒකට ගිහිල්ලා අඳුනගත්තට පස්සේ ඒකත් එක්ක ඔය එළියේ තියෙන මොනම දෙයක් ගැන කතා නොකර ඉන්න තරමට ලාභයි. එතකොට මේකට යන්න පුළුවන්. පිට දේවල් ඔප්නංගුණංග කතා කරන පටන් අරගත්තොත් එහෙනම් කවදාකවත් මේකට අයිතිවාසිකම නැති වෙනවා. එතකොට අපි වෙන්නේ පව් සමාදන් වෙනවා වෙනවා. පීඩා හොයාගෙන යනවා වෙනවා. දුක් කරදර ගන්න කෙනෙක් බාටපත් වෙනවා. කැක්කුමක් ඇති කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් කැක්කුම තමයි එතකොට. නමුත් මේක අඳුරගත්තට පස්සේ බලන්න මේ தત્ත්වය මගෙන් අයින් කරන්න පුළුවන් බලවේගයක් ලෝකේ තියනවාද? මේ தત્ත්වය මට කොයි ඉරියව්වෙද ගන්න බැරි? මේ தત્ත්වය භාවනා කරන්න ඉස්සලා තිබුණ නැද්ද? හැම මිනිසෙක් ගාම තියෙනවා. නමුත් මිනිස්සු මේක සමාදම් වෙන්න දන්නේ නැහැ. දුන්නට බාර ගන්න කැමති නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ කරකොල කරකොල කරකොල ගෙනල්ලා ඒක තැනක තිබෙන්න ඕන අලුත් දෙයක් දැක්කා වගේ නොදන්න දෙයක් දැක්කා වගේ වෙලා තියෙන උඹේ නියම gedෙට දැනුයි ඇවිල්ලා තියෙන. උඹ ඒ තාක් ඒ තරමම්ම නන්නතරට හිටියේ. ඒ නිසා gedර ආවට පස්සේ අමුතු වෙන්න පටන් අර ගන්නවා. අමුත්තක් දැනෙනවා. මොකද ඒ තරම්ම අපි ගෙදරින් ගිහිලා ගොඩක් කල්. ඒ නිසා මේක මොනක්වත් අලුතෙන් හම්බෙලා නැහැ. මේ විවේකයට නැවත එන එකයි තියෙන නිසා පරියන්කේ ඉඳ ගන්නකොටම මේක එනවනම් ආය ආනාපානෙවේ සරණ යන්න ඕන කමක් නැහැ. ආය මෙනෙහි කරන්න සරණ යන්න ඕන කමක් නැහැ. හැබැයි මෙහෙම මතක තියාගන්න. සමහර වෙලාවට මේක මූලධර්ම වශයෙන් අන්වය ක්‍රමයට ණය ක්‍රමයට දැනගත්තට දුක් කරදර ඊටම ගොජ දමදමා මොනවා හරි වෙච්ච එකක් කරදර වෙවි එනවා එනවා එනවා එනවා එනවා තමයි දන්නේ මගේ ප්‍රകൃතිය පිටිපස්සේ තියෙනවා කෙලසිලා නැතුව නමුත් අර දුක් කරදර ගන්නවා වැඩි වෙච්චාම උපක්‍රමයකට ආනපාන දාවුවාම මේක අල්ලන්න පුළුවන් එහෙම නැතුව හිත විවේක වෙනවා නම් මේ වගේ භාවනා වැඩසටහනකදී අනිවාර්යයෙන්ම කිසිම ආනපානයක් ඕන කරන්නේ කිසිම වෙනෙහි කිරීමක් ඕනේ ගිය ගමම්ම එකපාරටම දූවගෙන එලා අම්මා ගොඩක්කට පැනනා වගේ පොඩි එකා ඔක්කොම හම්බ වෙනවා. කැමත් හම්බ වෙනවා, අරසාවත් හම්බ වෙනවා, උරදෙලත් හම්බ වෙනවා, සීරම හම්බ වෙනවා. දන්නේ තියම කෙනෙක් නෙවෙයි දන්න අම්මත් එක්ක. ආන්නේ වගේ යනවනම් ඔය භාවනා කමඨාන් සුද්ධ කිරිලි, තාක්ෂණික පැති, සමීකරණ මොකක්වත් ඕනේ නැහැ. මේ මේ යුද කලාව දිනු කරන්න නැත්තම් කොහොමද සෝපාකලා මේ නිවන් දකින්නේ? කොහොමද පටාචාරලාව නිවන් දකින්නේ? කොහොමද අඟුලිමාල්ලා නිවන් දකින්නේ? කොහොමද සම්තතියම්ති නිවන් දකින්නේ? එන්න වාඩි වෙන්න පන්සිල් දරගන්න දැන් අතක් පිට අතක් තියාගන්න දැන් භාවනා කරන්න දැන් ආශ්වාස කරන්න දැන් ප්‍රස මොකක්වත් නැණි මොකක්වත්ම නැහැ ඒ මනසකේ තියෙන ඥාණයට ආමන්ත්‍රණය කරලා ඵලයන් gedර කිව්වොත් උතෙන් තමයි යන්නේ මේක හොඳට මතක තියාගන්න මේක අපට සුලභ වුණාට තිරසනුන්ට මේකට යන්න බෑ මොන තරම් මහන්සි වුණත් යක්ෂයෙකුට මෙතෙන්ට යන්න බෑ මොන තරම් මහන්සි වුණත් දෙවියෙකුට බ්‍රහ්මයට කවදාකවත් යන්න බෑ මෙහෙදි පුරුදු කෙරුවේ නැත්තම්. ආනෙවැනි මනුස්ස ජීවිතයක් හම්බෙලත් අපි සමාදම් වෙන්නෙම පංචෝපා මේ නීවරණ ධර්ම ටික තමයි. හැබැයි කොච්චර සමාදම් වුණත් පිටිපස්සේ මේ නිසසල ජලය නොසලෙන මනස පිටිපස්සේ ඉන්නවා. ඒක හැමදේම නිරීක්ෂණය කරගෙන ඉන්නා වගේ නිසා ඒකට යන්න මේ වගේ වරින් වර වරින් වර ගිහිලා පෙන්වුවාට පස්සේ මේක හැම චිත්තක්ෂණයෙම හැම ඉරියව්වෙම හැම තැනකදීම ගන්න පුළුවන් තැනට ගියාට පස්සේ බලනකොට මේක ਸਰව ව්‍යාපී ਸਰව භෞම හැමතැනම පැතිරිච්ච ධර්මයක්. ආන ඒකත් එක්ක ඉන්න කෙනාට මේ රට්ටු මේ ලෝකයා මේ දේවල් අල්ලගෙන මොන තරම් අඩු කතා කරනවා. මොන තරම් දුක් පීඩා ගන්නවද? මොන තරම් හිත් කරදර ගන්නවද? ඒගොල්ලෝ හිතන එක ඒගොල්ලන්ගේ අයිතිවාසිකමක් කියලා. ඒකට කියන්නේ බෙදා ඇදගෙන නානොයි කියලා කියන්නේ. බෙදාගෙන කනවයි කියලා කියන්නේ. ඉතින් බෙදාගෙන කන්න කැමති කෙනාට කෑවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොඩි එකාගේ මනාපෙනේ. නැත් මෙහෙම එකක් තියෙනවා. අවබෝධ කරගෙන මේ ප්‍රශ්න කරුට කියන්න තියෙන මේක සක්මනේ එන කම්ම විශ්වාසයෙන් කරන්න. එදිනදා වැඩවල එන කම්ම විශ්වාසයෙන් කරලා කොතනදීද ගන්න බැරි කියලා බලන්න. බුදුරජාණන්සේ දේශනා කළේ ඉස්සරහට යද්දි පස්සට යද්දි පැත්ත බලද්දි ඉස්සරහාදී අතනමදී අත දිගාරිද්දි කකුල නමද්දි කකුල දිගාරිද්දි කතා කරද්දී නිස්සද්ද වෙද්දී හැම තැනකදීම ඕකට අවබෝධ ඕකට අවදි වුණොත් හැම තැනම ඕක තියෙනවා. ඒ නිසා අපිට ඇත්තටම භාවනා වැඩසටහනකදී පුළුවන් වෙන්නේ මෙන්න මේක හඳුලා දෙන එක විතරයි. නමුත් ඒක ගැළපෙන විදිහට ඒක දියුණු වෙන විදිහට ඒකට අනුග්‍රහ වෙන විදිහට ජීවනට හදා ගන්න නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් ඊට පස්සේ භාවනාවට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ තමයි දැනගන්න ඕනේ ඒකට ගැළපෙන ජීවන රටාව සකස් කරගන්න. ඒ අතරමැද තමයි තියෙන මේක සක්මනේදිත් ගන්න ඉදිරියට වැඩවලුටිත් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මා විසින් කරන්නේ පිම්බීම හැකිලිම භාවනාවයි. ඊයේ සවස ධර්මදේශනාවේදී බණ අසමින්ම භාවනාද කළෙමි. ක්‍රමයෙන් ශරීරයේ බරගතිය අඩු වී පිම්බීම හැකිලීමද නොදැනි ටික වේලාවක් ගත කළේය. නමුත් ධර්මදේශනාව නම් හොඳින් ඇසුනි. ස්වාමින් වහන්සේ එය උපේක්ෂාවත් සමගම එන ශුන්්‍යතභාවය කියා මා සිතනවා. මෙවන් අවස්ථා මීට පෙර සමහර අවස්ථාවලදීත් සිදු වී තිබෙනවා. මෙවන් අවස්ථාවලදී මා සිතනවා දැන් මා කුමක් කළ යුතුද කියා. එය මාගේ දුර්වලකමක්ද ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. මම කියන්නේ දුර්ලභමක් තමයි. මම කියන්නේ පැටලවිල්ලක් තමයි. මම කියන්නේ මාන්නයක් තමයි. මම කියන්නේ දුකක් තමයි. ඉතින් මමයා කියන එකේ දුර්ලභම නෙවෙයි මමයා කියන්නේම දුර්ලභමක්. අච්චර විවේකයේ තියද්දිත් මමයා ඔලු උස්සනවා. යාකට කිසිම අවශ්‍යතාවයක් නැති තැනක කිසිම නඩුවක් නැති තැනක විනිශ්චයකාරවරු ඇවිල්ලා ඉවරලා නඩුව උසාවි පවත්වන්න හදනවා. නඩු නැහැ. කිසිම ලෙඩෙක් නැති තැනක දොස්තර කෙනෙක් ඇවිල්ලා මෙතන ස්පිරිතාලයක් පවත්වන්න ඕනේ. ඒ වගේ තමයි මමයාත් හැම වෙලාවෙම එයා පැහිය වෙලා දැන් මම මොකද කරන්න කියලා අහනවා මම කියනවා ඔබ ගෙදර ගිහලා බුදියා ගනින් ඔබ ඕන්නේ අපට මම යා ඕන්නේ දැන් අපි කරන්න හදන්නේ අර විවේකයේ පැත්තක තියලා මම යාට තේ වතුර හදලා දෙන්න අහනවා කකුල් දෙක හොදන්න අහනවා පඩිකම් ගෙනත් තියනවා සුදුරෙදි එලනවා ඊට පස්සේ කියනවා මේ වැදගත් එක්ක ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් විවේකේ පොඩ්ඩක් ඉන්න මම මේ මම යත් එක පොඩ්ඩක් ආශ්‍රය කරලා ඉනකම් කියලා. ඉතින් මම මෙයා හිකි කිකි කිකි කිකි කිකි ගාලා ඉනාය. ගොඩක් පොලොප් පොලොප් පොලොප් ගාලා ඉනන මෙහෙමත් තක తీරුව මෙච්චර විවේකයක් තියෙද්දි මම එයාට සලකනවා. මම යට උඩුවියම් බඳිනවා. පායට පාවඩ දානවා. සුදු රෙදි එලනවා. පඩික්කම් ගෙනනවා. වතුර ගෙනලා අහනවා වාඩි වෙන්න කියනවා. ඒකල කියනවා මම පොඩි අප්සෙට් එක වගේ ඉන්නේ. ඒ නිසා විවේකේ පොඩ්ඩක් ඉන්න. මම මේ මම යට උපස්ථාන කරලා එන්නම් කියලා. මොකාද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා බලන්නකෝ මම ඇර වෙන කවුද ඔය ප්‍රශ්නේ අහන්නේ. අහන්නෙත් මම යම තමයි. ඉතින් ඕක සන්තෝෂ කරන්න පුළුවයි කියන්නේ. ඒක නිසා අචාන් බ්‍රාම්ගෙන් අහවලු මේ සාවිනස කොහොමද කෙනෙක් රහත් උනායි කියලා දැනගන්න. ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ නැහැ ප්‍රශ්න අහන්නේ මම එතන වෙන කවුද? ඉතින් එයාටම නම් මේ පොර දාන්නේ. හිතනවාද මේ විසඳන්න අහනවා කියලා ප්‍රශ්න. හිතනවාද මේ මේ අපි මේ නිවන් දක්කන්න ප්‍රශ්න අහනවා කියලා නෑ මම එයා තමන්ගේ ස්ථාවරය තහවුරු කරගන්න තමයි ප්‍රශ්න අහන්නේ. එනකොටම පොඩ්ඩක් බැලුවොත් මේ එන්නේ කිහිල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා දෙවන්නේකින් අහන්න ඕනේ නෑ. ප්‍රශ්නෙම ලියලා තිනවා මම එයා ටිකක් අප්සෙට් වගේ ඉන්නේ කියලා. දැන් බැරිද මෙයාට ඉස් එකක් වන් දාලා පැන්ඩෝම පැන්ඩෝල් වෙත්තක් දීලා ඕඩිකොලොන් ටිකක් දාලා නතර නලවලා පවන් ටිකක් ගන්න. විවේකයට කියනවා නැත්නම් පොඩ්ඩක් ඉන්න ඔයාට ඕන වෙලාවක ඉන්න පුළුවන් මම මේ පොඩ්ඩක් මේ මම යට උපස්ථාන කරන වෙලාව. මම ඊට වැඩි උත්තර දෙන්න යන්නේ අපි යන ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් කොපමණ කළත් එහි ප්‍රයෝජන ලබා ගැනීමට මෙතෙක් සමත් වී නැත. රිට්‍රීට් 3කට පමණ සහභාගී වෙලා ඇත. ඒ වගේම gederදී දිනය දිනයකට පැය භාගයක් විනාඩි 45ක් පමණ සක්මන් කරනවා. අසනීප නිසා ඊට වඩා ඇවිදීමට හොඳ නැත. gederදී පුළුවන් හැම විටම සක්මන් කෙරේ. මෙම සක්මන කෙසේද සිතට කාවද්දා කාවද්දන්නේ කියා කියා දෙන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නෑ බෑ එහෙම කාවැදීමක් නැතුවත් ප්‍රයෝජනයක් නැතුවත් සක්මන් කරන එක තමයි වඳින්න වටින්නේ. කිසියම් ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි භාවනා කරන්නේ. නමුත් අපි ඒක දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ බුදුන් කරන වතක් වගේ කරන්නේ. කවදාකවත් මේ කරන එකේ තේරුම ඇතුව නෙමෙයි කරන්නේ. කිහිම කරනවා නම් ඒක ආර්ථික විද්‍යාවක්. ඒක ඉල්ලුම සැපයුමක්. මේකේ කිසිම ඉල්ලුමක් කිසිම සැපයුමක් නැහැ. කිසිම බල මේ මේ බලාපොරොත්තුකුත් නෑ හැබැයි කරන්න තියෙන ටික කරනවා දේව කාර්යයක් වාගේ. එනිසා මේ තමයි හොඳම සක්මන. කිසිම ප්‍රතිඵලයක් දැකලත් නෑ. අපේක්ෂාවක් නම් තියෙනවා නමුත් සක්මන ඒත් කරනවා. ආන්නේ මනසට තමයි වඳින්න වටින්නේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේනා විජානාමි යම්පිනිස්සාය ජහයති මිනිස්සු විතරක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මත් අඳුනන අනේ මේ උත්තම පුරුෂයාට নমස්කාර වේවා ආජානීය පුරුෂයාට নমස්කාර වේවා ඒ මිනිස්සයා භාවනා කරන්නේ ඇයි කියලා එයා දන්නේ නැහැ යමක් නිසාද භාවනා කරන්න කියලා දන්නේ නැතුව මේ භාවනා කරන මිනිස්සයාට දිව්‍ය බ්‍රහ්ම පව වඳිනවලු ඒ උත්තම ආජානීය පුරුෂයාට নমස්කාර අනික් කරන හැම වැඩක්ම අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා ප්‍රයෝජනයක් සලකලා කරන හැම වැඩක්ම අසුචි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ඒ හැම වැඩකින්ම වෙන්නේ මම ආයනේ වැඩි වෙනවා, මාන්නේ වැඩි වෙනවා, තණ්හා වැඩි වෙනවා. එහෙම පේන පේලක නැහැ කිසිම තණ්හාවට අදාළ දෙයක්වත් නැහැ, මාන්නයට අදාළ දෙයක්වත් නැහැ, මමයටත් නැහැ. හැබැයි අපි නිතිපතා කරනවා. මුක්කාටවත් අල්ලන්න බෑ. ප්‍රයෝජනේ සලකලා කරන හැම වැඩම අත්තට්ට පඤ්ඤා අසුචි මනුස්සා අර්ථයක් සඳහනම් වැඩක් කරන්න ඒ මිනිස්සයා අසුචි. ඒක තමයි කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල, මාරුව බර බලා දීයට කැවටිල්ල කියලා සිංහල කවියක් තියෙන. අපි මේ නටන හැම නාඩගමක්ම නටන්නේ කාර්ය කරනකන් තමයි. කාර්ය කරනකොට උඹ ඉන්නේ හිටපයි යන්නේ බලයන්. ඉතින් ඒක නිසා කිසිම තේරුමක් නැතුව නිත්‍යපතා සක්මන් කරන්න. ඒක තමයි ලොකුම ප්‍රයෝජනේ. යම්මක් තේරෙන්න පටන් අරගෙන සක්මන් කරනවා නම් ඒක ඉතින් ඝන දිනුවක් විතරයි. ඒ නිසා රහත් වුණාට පස්සේ ඇයි රහතන් වහන්සේලා දුතාංග රකින්නේ? රහත් වුණාට පස්සේ ඇයි රහතන් වහන්සේලා ආනපන සති භාවනා කරන්නේ? රහත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මොකට ආනපන සති භාවනා කරන්නේ? ආයෙත් බුදු වෙන්නද? ඩබල් PhD කරන්නද? නෑ. එදාට තමයි උන්වහන්සේට කරන්න පුළුවන් භාවනා කිසිම පරෝධනයක් සඳහා නෙවෙයි භාවනා සඳහා භාවනා කරනවා. අනෙක් මිනිස්සුන්ට ආදර්ශයට කරනවා කියලා මොන දේ හරි බුදුන්සේ බුදුනට පස්සෙත් භාවනා කරා. මහකාශ්‍යප මහරතනන්සේ රහත් උනට පස්සේ දුතාංග 13ම රැක්කා. හැම සංඝයා වහන්සේ නමක්ම රහත් උනට පස්සෙත් බණ භාවනා කරන මොකට ඊයේ. ඒ වගේ තමයි කිසිම පරෝධනයක් පේන්න නැතුව තියේදී බුදු අතක් වගේ අපි පරියන්කයක් සක්මනක් එදිනදා වැඩ සතියෙන් පවත්වනවා නම් ඒක දෙවියන් බ්‍රහ්මයන්ට අදාහ ගන්නවත් බෑ. මේ මිනිස්සයා මොකටද මේක කරන්න කියලා අල්ලන්න බෑ. මොනම දෙයකින්වත් අල්ලන්න බෑ. ඒ නිසා මම හිතාගෙන මේ ලියුපු එකන මම මෙතෙක් කල් කරලා තියෙන සක්මන තමයි ජීවිතේ හොඳම සක්මන. මට මේ කිසියම් ප්‍රෝධනයක් නොදැනුණත් මේක නිතිපතා ගෞරවයෙන් ඒකට කියන්නේ සක්කච්ඡකාරීව ආදර ගෞරවයෙන් නැමී සිට මේක කරනවා නම් බ්‍රහ්මයා වුණත් අරිනවා. මොකද ඕන කෙනෙකුට බේන්න පුළුවන් කවුරුන් නටනවනම් මොකද්ද න්‍යාය පත්‍රය කියලා අල්ලත හැකි. අහවල් දේ සාක්ෂාත්කරණය කිරීමට වමනසෝයි නටන්නේ. සාක්ෂාත්කරණය කරන්න න්‍යාය පත්‍රයක් තියෙන තාක්කල් අසුචි. හැම න්‍යාය පත්‍රයක්ම මාර්ගපාක්ෂිකයි. හැම සංවිධානයක්ම මාර්ගපාක්ෂිකයි. හැම ව්‍යවස්ථාවම මාර්ගපාක්ෂිකයි. නැත්නම් අපි මේ නිවනේදී මොකක් අල්ලන්නද යන්නේ? තියෙන දේ අතහරින්නයි යන්නේ. හලන්නයි යන්නේ. ක්ෂය කරන්නයි යන්නේ. වැය කරන්නයි යන්නේ. නිරෝධ කරන්නයි යන්නේ. ඒකට මේ කරනවා ආවල් දෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා මම දීප උපදේශක නෙවෙයි වැඩ කරලා තියෙන්නේ නමුත් උපරිමේ අහුවෙලා තියෙනවා. සක්මන් කරලා තියෙනවා නිතිපත පුල්ලුවන් නම් එකයි කියන තුන විනාඩි 30 වෙනකොට 45ක් සක්මන් කරන්න. කකුල් දෙකේ නෙමෙයි කොහේ අමාරු තිබුණත් උඩට සනීප වෙනවා මිසක් අනේ ලෙඩ නිසා සක්මන් කරන්න බෑ කියලා කියනවනම් ඒක ලෙඩට කරන විශාලම මේ ලෙඩට කරන උපස්ථානය. හුඳට සක්ම කරලා ලෙඩ තීරම යන. ඒක පිළිබඳ කිසිම සැකයක් කරන්න යන්න එපා. මොකද දැනට තියෙන්නේ ඕනම බරපතල ලෙඩ තුනක් හතරක් තියෙනවා තුනටම කියන්නේ සක්මන් කරන්න කියලා ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා. බ්ලඩ් ප්‍රෙෂර් තියෙනවා නම් කියන ඇවිදින්නේ කියලා. හાર્ට් ඇටැක් තියෙනවා නම් ඇවිදින්න කියනවා. කොලෙස්ටරෝල් තියෙනවා නම් ඇවිදින්නේ කියලා කියනවා. ඒ නිසා සක්මන් කරන්න බය වෙන්න එපා. ඊට වෙඩි ඩිංගිත්තක් වැඩි කරලා කරන්න පුළුවන් බලන්න කිසිම ප්‍රෝජනයක් නොදැන. කිසිම ප්‍රෝජනයක් නොලබා. ඒක තමයි ආධ්‍යාත්මය කියලා. ඒ තමයි ආගම කියලා කියන්නේ. ඔහොම කරගෙන යන්න. මොන හරි දැනෙනකන් යන්න එපා. දැනුණා නැත්නම් නිතිපතා සක්මන් කරන්න. එතකොට ඒක උත්තරම ලෝකෝත්තර සක්මනක් බවට පත් වෙනවා. Respected Bante, as I stay only for a short time, my mind is still very restless. I try to be anapana and metta to calm. Is that okay? Thank you very much that I can stay here. It's a wonderful place. Mari Ann. So this is uh, the when we are when we are tight gas. When you give the basic instructions, it says make your body as comfortable as possible, cool it, wash it, and have a nice chair or nice cushion. Sit comfortably, relaxed way, and just see the body sitting posture, that's all. Don't go for meditation. don't go for Anapana. Just see whether I am symmetrically, in a relaxed way, can I be with myself without any object. If you can't love yourself, you are just hating the present moment. That is why you are uh, chasing behind metta. You are chasing behind anapana. That indicates you are escaping. Escapism. So therefore have this chance, sit comfortably in a relaxed way and see how many thought moments or how many seconds I can be friendly with myself. If you don't, if you feel uncomfortable, adjust yourself and make it symmetrical, just like a pyramid in a shape and see how many thought moments you can do. When it is, when you back at home, when you feel homely, when you, yeah, back at home, then the due object will come. Don't chase behind. Any chasing, I would say, conditioning. So therefore, just to be with myself, just to be here and just to be here and now, is the greatest moment, but we humans are hating that very moment throughout our life. So now we are trying our best is to give the complete com comfortable situation, conducive situation, and let the mind to be entertained in this present moment awakening into the present moment and then believe trust your mind then the, what is mind going to select is your object of meditation rather than what you going to interpret, but you're going to have a uh, premeditated. So therefore, this is a kind of a natural opening. First and foremost thing is to be friendly with yourself. Be here, be now, be with myself. And once that is assured, once that is uh, familiarized, you have enormous scope either to go on samatha or vipassana but this is what very difficult because we have to do all uh, unconditioning, de-learning process to come back to the present moment. If you have conditioned yourself, if you are in a, such a uh, educated form, your mind is always crazy. It is running from the here and now. Then we can see the mad, mad, mad, mad world. They have so much of big agendas, big golden formula that means escapism from the present moment. So if you can go to the present moment, that itself is you can call as Nibbana. ගෞරවනීය ස්වාමින් වහන්ස විකාල භෝජන ශික්ෂාපදය පිළිබඳව විස්තර සඳහන් වන ලටුකි කෝපම සූත්‍රයේදී කැටකිරිල්ලිය සහ ඇත් උපමාව තේරුම් ගත හැකිය. එහි දෙවන උපමා දෙකින් එනම් දුප්පත් පුද්ගලයා හා ධනවත් පුද්ගලයා ගැන කියවෙන කරුණු පැහැදිලි කරන්නේ අත්හැරීම ගැන විස්තර කිරීමටද ඒ ගැන ඉතා කෙටියෙන් පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඇත්තට මට මේ දෙවෙනි උපමාව පිළිබඳ පසුවේ මතක නෑ. පළවෙනි එක නම් මතකයි ඒ කැටකිටිලියක් අහසේ පියාඹන කොටයි ඒ පණ්ඩරලක් දැක්කත් බය වෙනවා. සද්දන්දු කුලේ යතා යදමින් බඳලා තිබ්බත් අර කැටකිරිල්ල වගේ පඬරලට බය වෙන කැටකිරිලි වගේ නෙවෙයි යදමත් කඩාගෙන යනවයි කියන එක මට මතක නෑ ওই පොසතාගේ දුප්පතාගේ මේක මං හිතන්නේ එතන විල් පවර් එක තමයි පෙන්වන්නේ නැත්නම් ආත්ම ශක්තිය ඒක නිසා මේ පසුබිම මට මතක නැති නිසා සමහරට මම මේක විග්‍රහ කරන්න ගියොත් වැරදි දේවල් කියන්න ඉඩ තියෙනවා ඒක නිසා කාට කැමති නම් ඒ උපමා උපමේ දෙකම කියන්නේ එහෙමනම් අපිට මේක විග්‍රහයට ගන්න පුළුවන් නැත්නම් මගේ මතකේ ඒක නෑ ඒක නිසා මේ වෙලාවේ මට ඒකට උත්තර දෙන්න අමාරුයි. ඔය මයික් එක දෙනවද? දුප්පත් පුද්ගලයන්ට අර දිරච්ච වහලයක් තියෙන කුංචි ගේකුයි උණ බම්බු වලින් හදපු ලණු වලින් ගියපු ඇඳකුයි ලබු කැටයක තියෙන ධාන්‍ය වර්ග ටිකකුයි මේ අවලස්සන කාන්තාවකුයි ඉන්නවා. ඉතින් එතනත් අර භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරනවා දැකලා ඒදී අතෑරලා යන්න එක බන්ධනයක්ද දැඩි බන්ධනයක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඊළඟට අර ධනවත් පුද්ගලයා කියන්නේ ගොඩාක් රන් රිදී මුතුමැණික් ඒ හැම දෙයක්ම තියෙන දෙසිදස්සන් බිරින්දවරු ගොඩාක් ඉන්න සියලු සැප සම්පත් විඳින කෙනා ඒ භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරනවා දැකලා එක දාලා යන්න ඒක දැඩි බන්ධනයක්ද නැද්ද කියලා ප්‍රශ්නයක් අහනවා. ඒක ඒක එතකොට මට මතක් වෙනවා මොකද්ද කියන්නේ කියලා බුදුජානකසේ සඳහන් කරනවා අතහැරීම ගැන කතා කරනකොට හැට පිළිලා හොට බිම වෙලා මායියත් හොඳටම නාකි වෙලා ගියේ දිරලා මේ පැත්තෙන් ආපු කාක්කා යහ පැත්තෙන් යන තරමට පිටිරච්ච පැල්කොටයක් තියෙනවා. එදිනෙදා උයාගෙන ගන්න ගෙවිච්ච දෑකැති කෑල්ලක් තියෙනවා. ලබු ලබු කට්ටක තියෙන මේ මුං ඇට පතක් විතර තියෙනවා. අද රැයට ඒක කාලා හෙට උදේ දෙන්නම ගිහිල්ලා හම්බ කරන්න ඕනේ. හම්බ කරලි වෙලා මේ ගෙදර රැකගෙන ඉන්නවා ඒ මිනිහටත් මේ මායව අතාරින්න බෑයි කියලා තියෙනවා. ඒ මනුස්සයාත් මේ මේ පැත්තෙන් ගිහිල්ලා එහා පැත්තෙන් යන කපුටා ඉන්න මේ ගේ අතාරින්නත් බෑයි කියලා තියෙනවා. ඒ මනුස්සයාට බාගට ගෙවිච්ච දෑකැත්ත අතාරින්නත් බෑ, ලබු කබල අතාරින්නත් බෑ, ඒක හම්බ කරන කනවා පැවිදි වුණා නම් මේ තේරම නිකන් හම්බ වෙනවා. එහෙවුතියෙද්දී භද්‍ර යවුනේ ඉන්න පොහසත් කෙනෙක් મંદિરයක් හත ඇරලා සුරුකෝභෝගේ කාන්දාවක් සුරුපි කාන්තාවක් අතහැරලා ගිහි ගියා අතහරිනවා කිව්වහම කෝක වුණත් අතහරිනකට අමාරුයි. ඒක නිසා මගේ ජීවිතේ මට මතක මට ඒ සත්‍ය පිළිබඳ යන්තම් හරි පණවිඩේ හම්බුනේ 22 26 දී ඊට පස්සේ 36 වෙනකන් පුදුමාකාර රණ්ඩුවක් කරන්න සිද්ධ වුණා මේක අතාරින්න. දන්නව හොඳටම දන්නව අතාරිනවයි කියලා. හැබැයි ඒ කාලේ සියලු දේ හරි ගිහිල්ලා හිතුව බැතු සම්පත් සේරම හරිනකොට ඔක්කොම හිතුවේ මගේ ජීවිතේ 100%ක් සාර්ථකයි කියලා මම දන්නවා 100%ක්ම අසාර්ථකයි කියලා. මේව හරියන්න හරියන්න අසාර්ථකයි කියලා. අතහැරලා ගියාට පස්සේ මම දැනගෙන හිටියා කොහොම හරි අවුරුදු 10කින් හරි යනවයි කියලා. ඔක්කොමලා හිතුවේ නොකිය ගියා. බොරු කෙරුවා කියලා. බොරු නෙවෙයි මේ මෝටරලලත් එක්ක ඇත්ත කියලා කරන්න බෑ. ඕගොල්ලත් එක්කත් බෑ. ඒක නිසා අතහරින මනුස්සයා ඔය අතහරින්න නැති වෙන්න මම මන් දකින්නේ අතහරින්න බැරි එකම හේතුවයි රැයට කණ්ඩ නැති වෙන එක. මට වෙන මොනම දෙයක්වත් පේන්නේ නැහැ. ඔය එක්කෙනෙක් හරි පැවිදි වෙන්නේ නැත්තේ රැයට කණ්ඩ හම්බෙන්නේ නැති නිසා. අනිත් ඒවා තේරෙම් බොරු. ඒක අතාරින්න බැරි නිසා යෝයි පය වද විඳින්නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් ඕක හොඳ නම් බබාගේ මන අපේ ඕක නම් කණ්ඩ. රැහැට කලබුදියන තියෙන ආසාව විතරයි ගිහිකමේ තියෙන්නේ. අතාරින්නේ කෙච්චර. බුදුහාම කියනවා මේ මායියත් හැට පිටලා හොට බිමෙල්ලා නාකියත් නාකි උලමා. ගේත් දිර්ලා මේ පැත්තෙන් ආපු කාපට එහා පැත්තෙන් යන්න පුළුවන් හම්බ කරන කන්න තියෙන ගෙවිච්ච දෑකත්තක් විතරයි. ලබු කබලක තියෙන මුං ඇට පතක් රැයට තම්බගෙන කණ්ඩ ඔච්චර තියේදිත් ඔය මායි අතරින්නත් බෑ කියලා තියෙනවා. ඉතින් අහන්න දෙයක් නැහැ. එතකොට රජ කුලීක ප්‍රතිති ගැන කුමන කතාවද? ඒ නිසා අබිනිෂ්ක්‍මණය ඒක සම්පූර්ණ මේ මානවයාගේ මාන කල්පනාවෙන් ඔබට ගිය විශයක්. කාටවත් හිතා ගන්න බෑ. අපි දෙන්න නිදහසට කරුණු විතර බයිලාවක්. පචයක් මවා බෑමක් මුළු ලෝකෙම නෑ ඔක තම්බියකට සලකන්නේ නෑ යම රජුරු. ඕගොල්ලෝ මෙහෙන් පයිලෙසලා ගිහලා වැටුනොත් අපායට දොරටුවේම ඉන්නේ යම රජුරු. ආනලු තෝ බුද්ධෝත්පාද කාලයක් කියලා දුන්නේ නැද්ද මං? තෝ මනුස්සාත්ම භාගකල මං දුන්නා. තෝ අංගපතංග සහිත කියන සම්පත් ඉල්ලුවා දුන්නා. සත්පුරුෂය ඉල්ලුවා දුන්නා. බණ අහන තුන දුන්නා පැවිද්ද දුන්නා දුන්නා දැන් තායි මොකටද මේ ආවේ කියලා අහනවා අපිව කියන විදිහට අනේ මේ දුවට බබෙක් හම්බෙන්න හිටියා මහත්ය රට ගිහිල්ලා පුතා ඉගෙන ගන්නකන් හිටියයි කිව්වොත් යකම රජුරෝ ෂේප් එකක් දෙයි කියලා හිතනවද අඩු ගානේ පිල්ලු සාවියකටවත් යන්න ඉඩ දෙයි කියලා යම රජුරොත් එක්ක ඕව බෑ ඒකයි මේ බුදුහාමුදුරුවෝ යම රජුරණත් වැඩි යමෙක් වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ මිනිස්සෙයි නේ පෙන් කෙලකෙල ඉන්න එපා උඹලට කවදා හරි සත්‍යයට මුහුණ දෙන්න වෙනවා. ය හම්බ වෙච්චිලා ඔය කුණු කන්දලේ බදාගෙන ඉන්නේ නැතුව ඔය මායියත් අතහැරලා ඔය ගැවිච්ච දෑකත්තත් අතහැරලා ඔය කූඩාරමත් අතහැරලා ඵලයන් කියන යන්න බෑ බෑ බෑ කියන එළුව වගේ බෑ ඉතින් ගින්නල මොනෝ කරන්නේ ඉතින් මේක මේක නෙබ්බැරි එකනේ බෑ මට මතක නෑ උපමා ලටුක උපම උපමාවේ තියෙන කියලා. නමුත් මේ අධහැරීම ගැන කතා කරනකොට ඒක පුදුමාකාර දෙයක් తත්‍ර తත්‍රාබිනන්දනි යන්නේ යන තැන අල්ලනවා. පොඩි දෙයක් අහුනොත් ඒක අල්ල ගන්න. ලොකු දෙයක් අහුනොත් ඒක අල්ලනවා. මැද දෙයක් අහුනොත් ඒක අල්ලනවා. අල්ලගෙන කියනවා මට මේක නැතුව අරක හම්බුනා නම් ලේසි අතාරින්න කියලා. කොයි දේ හරි බදාගෙන ඉන්නවා. ඒක නිසා ඒ සරුවචනාංශී රාජකීලියක ඉපදිලා හිඟන්නේක් බවට පත් වෙලයි මේ කතා කරන්නේ. හිඟන්නේක් බඩපත් වෙලා ගිහි ගත ඇරියා නම් බුදුහාමරන්ට ඉච්චර තෙදක් එන්නේ නැහැ. කන්න බොන්න නැති නිසා ගිහි ගත ඇරියා කියලා. එහෙම නෙවෙයි. රජ කුලී ඉඳලා කියනවා මේ අතහැරීම කෝක කරත්. දුප්පතා කරත් පොහොසතා කරත් අබිනිෂ්ක්‍මණය නම් ශ්‍රේෂ්ඨයි. ඉතින් මෑණි කතා කරපින්ද හොඳයි. උපමාවට. වෙන වෙන කෙනෙක්ගෙම කතා කරනවා ඕකෙම දමල ගහනවා මං. උපමාවෙම දමල ගහනවා මූණකට රිවර්ට් වෙන්න මේ මෙච්චර බුදුහාමර කියලා තියෙද්දිත් මේක නුහුරට තියාගෙන රැට කකා බුදියන්නයි තියෙන ආසාවයි තියෙන්නේ. ගීකම කියන්නේ ඔච්චරයි. රැට කන්න තියෙන ආසාව තමයි. වෙන්න නම් මට පේන්නේ මේ වගේ කට්ටියකට මොනම බන්ධනයක්වත් තියෙනවා කිය. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. එහි දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ගෞරවනීය කටුකුරුන්දී ඥානානන්ද ස්වාමින් වහන්සේගේ පොත් කීපයක් එකට එකතු කර පිට වී ඇති දහම් පොත හා අපාය ප්‍රත්‍යවේක්ෂාව සඳහන් පොතක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හොඳයි එහෙම නමක් නම් මට මතක නැහැ. මොකද හැම පොතක්ම මෙහෙට එවනවා මට. අන්තිමට එවලා තියෙන පටිච්චසමුප්පාදයේ දෙක තිබුණා. කර්මය සහ මොකක්ද අන්නේ එක තිබුණා මට මතක නැහැ. යටියන් තොඩදී මගේ ඉද්දස් එකත් ලියාගත්ත පොතත් හැපෑලා ඉවන්නම් කියලා. බැරි වෙන්න ඇති පොත් පහක් එකට එකතු කරපු පොතේ නම මතක නැද්ද නෑ පොත් පහක් එකට එකතු කරපු පොතක් තියනවා කියලා කිව්වා බණ පහක් භාවනා කියන එකක් තියෙනවා ඒකේ තියෙනවා හැබැයි ওই තියෙන විස්තර ටික මට දුන්නොත් මට කල්පනාවට එයි මොකද්ද මේ කිව්වේ කියලා මට මතක නෑ මේ පොත් පහක් එකතු කරලා නෑ නිවනේ නිවීම පොත් 12 එකතු කරපෙක තියෙනවා නිවනේ නිවීම මේ පුස්තකාල මේක තියෙනවා ඒකත් හරි වටිනා පුස්තකාලයකට මොකද ඒව පිටපත් 13කට 11කට තියෙන ඔක්කොම එකතු කරලා පුස්තකාල පිටපත බැඳලා තිනවා ඒකද දන්නේ ඒක නිසා ඒක අවශ්‍ය කරලා තියෙන්නේ මේ මොකද්ද අපි මේ කතා කරන පොතේ නම හෝ વિશે පහන් කනෝ ධර්මදේශනා කියලා ඒ තියෙනවා දේශනා 1 සිට 10 දක්වා පහ පහ පොත්පල කරලා තියෙනවා මම මතක නැහැ මොකද්ද පොරොන්දුනේ කියලා මෑණියන්. නැහැ. ඒක නිසා මට මේ මොකද්ද කියලා හොය මට මට සම්බන්ධීකරණය කරන්න බෑ. නැත්තම් ඒ අනුව හොයලා බලලා කියන්න පුළුවන් පොත් තියනවාද කියලා. නිවෙන්නේ නිවීම වෙන්නේ නැති කියලා මං හිතයි. නැසී අපාය ප්‍රතිවික්ෂාව කියන එක පොතක්. අපාය ප්‍රතිවික්ෂා. ඒ මට මතක් වෙන්නේ මොකද්ද කොහොම හරි ওই විස්තර ටික ලියලා කොලයක් දෙන්න මට. එතකොට මට බලන්න පුළුවන් මේ ඒ යටිඅන්තර වෙච්ච දිනෙයි අපි කතා කරපු දිනෙයි මෙන්න මේ මේ මාතෘකා කියලා කිව්වොත් සමහරවිට ගෙස් කරන්න බැරි නෑ. මොකද මම නිතර මේ පොත් පරිශීලනය කරන නිසා මට හොඳටම මම දන්නවා. ඔබහන්සියයි තැපෑලි වන්නම් කියලා එද්දස් එකක් ලියාගත්ත පොතක. මම හිතන්නේ මම දැම්ම තැපෑලට කියලා මට මතක විදියට මොකද මේ ආපු ගම මම පහුවෙන්ද මේ වැඩේ කරලා දාන මම සාමාන්‍ය තියාගන්නේ නමුත් මට දැන් මතක නැහැ ඒ නිසා ආපහු අපි උත්සාහයක් කරගෙන බලමු මට මේ අන්තර්ගතයේ පොඩ්ඩක් කොල කැලක ලියලා දෙන්න ගරු ස්වාමින් වහන්ස මම ආස්වාස ප්‍රාස්වාස දෙස බලා සිටියේදී ඒ මොහොතේ හොඳින්ම සතිය පිහිටපු වේලාවක එකපාරටම හුස්ම රැල්ල වෙනුවට නාගයෙක් මතු වුණා එයා හොඳටම ප්‍රාණවත් ඒ වගේම විශාල නාගයෙක් පිඹගෙන මතුනේ. මම ගැස්සී අවදි වුණා. අවදි වුණාට පසුව හිතට බයක් නැහැ. නැවත සිදුවේයි කියලා බයකුත් නැහැ. නමුත් එසේ වන්නේ ඇයි පහදා දෙන්න තෙරුවන් සරණයි. ඒ පරීක්ෂණ වගේ තමයි මේ පොල් මේ වගේ හොල්මනක් කරුවාම බයක් කරුවාම ආනපන පාවා දෙයිද සතිය පාවා දෙයිද තමන් පසුබානවද කියලා බලන්න විවිධාකාර හොල්මන් වගේක් කරනවා. එතකොට අර කාය කාය සහ ජීවිත අපේක්ෂාව තියෙන මිනිස්සයා බය වෙලා පස්ස ගන්නවා. ඉතින් මේ මිනිස්සයාට මේ ආධ්‍යාත්මික ගමනේ කිසිම ඉදිරියක් නැහැ. තමයි මේ කාය තියෙන තිබේවා ජීවිතේ තියෙන තිබේවා කියලා යන මිනිස්සයාට විතරයි ඉස්සරහට මේකක මොනකත් අන්තර්ගතයක් නැහැ නේම හොල්මන් කරනවා. බය කරනවා. ඉතින් බය කරනකොට කාය ගැන ආසාව වැඩි එකන ජීවිතය ගැන බය ආසයි කරන ඉදිරිපත් වෙන්නෙත් නැහැ. එහෙම කෙනෙකුට ආධ්‍යාත්මික ගමනක් කරන්න බෑ. ඒ නිසා මේ බලන්නේ පරීක්ෂාව මේවා. නිකන් මොන දේ කරන්න ගියත් අපි සම්මුඛ පරීක්ෂණයක් කරලා බලනවා. පොඩි අභියෝගයක් දීලා බලනවා කරන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට හැලෙනවා නම් එතකොට යාට ඉදිරියට කරන්න තියෙන දීර්ඝ අභියෝගයෙන් කරගෙන යන වැඩ කරගෙන යන්න බෑ. ඒ නිසා මේ හැම එකකටම බය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කායට සහ ජීවිතයට තියෙන ආශාව. ඒ කාය ජීවිත ආසාව වැඩි එක්කනට ආධ්‍යාත්මයක් ගන්න බෑ. එයා ඒක කැප කරන්න කැමති නෑ. හුලඟක්වත් දෙන්න කැමති නෑ. මොන මිනිහක්වත් දෙන්න කැමති නැත්නම් අභියෝගයකට මුහුණ දෙන්න බෑ. එතකොට එයා මූලික පරීක්ෂණයෙම මූලික පරීක්ෂණයෙම අසමර්ථ බවට පත් වෙනවා. නමුත් ඒ කොයි දේ ආවත් ඒ తాවකාලිකව පස්සට ගියාට අරින්න නැතුව ඉදිරියට යනවනම් විරිය වීරියවතෝ මන බික්ක වේකින් නාම සිජ්ජති කියලා බුදුරජාණන්සේ කතා කරලා තියෙනවා. මහන්නේ මේ වීරියවන්තයන්ට මොකද්ද විනිවිදගෙන යන්න බැරි. එක සැරේ පස්සට ආවට එයා පසු බාලා නිකන් ඉන්නේ නැහැ. ආයෙ සැරයක් ගහන. ආයෙ සැරයක් ගහන. කැඩෙන කම්ම ගහන. එයාට කඩ එයාව කඩන්න බෑ. එහෙම නැතුව එක සැරයක් වෙච්ච ගමන් පස්ස බල නැතුව දුවන කෙනාට ආධ්‍යාත්මයක් ගොඩනගන්න බෑ. ඒ නිසා මේවා නිකන් කඩින් පරීක්ෂණ කියලා හිතා ගන්න. මා දැස් වසාගෙන කිසිවක් අරමුණු කොට නොගෙන පර්යංකේ විවේකීව සිටිනා විට ආපෝ තේජෝ වායෝ පඨවි යන ධාතු කොටස් මෙනෙහි කළ යුතු බවට සිත විසින්ම යෝජනා කරන ලදී. ඒ අනුව එසේ ධාතු මෙනෙහි කරමින් සිටිනා විට දැනුණු කකුල්වල හිරිවැටෙන තැනට සිත තබා එම අරමුණම මෙනෙහි කළෙමි. මා වාඩි වී සිටි ඉරියව්වේදීම ක්‍රමයෙන් ඉටිවලින් සෑදූ පිළිරුවක් දිය වී යන්නාසේ මම දිය වෙමින් යන ආකාරය අත්විඳෙමි. බියක් නම් දැනුනේ නැත. මගේ ශරීරයත් මගේ ශරීරයෙන් සිත පිටත ගොස් මම දිය වී යන අයුරු දැක මට මේ ශරීරය කොතරම් ෂණිකව වෙනස් වන සුළුදැයි නැතහොත් වේගයෙන් දිය වෙමින් බිඳෙමින් යන සුළුදැයි වැටහුණි. අවසානයේදී වටේට විසිරුණු ඕජස් ගොඩක් වන ලෙසටම සිරුර දිය වී යන සැටි මා බලා සිටියෙමි. මා කිසි දිනක ධාතු කොටස් මෙනෙහි කොට නැත. ධාතු කොටස් සිහි කළ පළමු දින මාගේ අත්දැකීම ගරු පියාණන් වහන්සේ වෙත මෙසේ ඉදිරිපත් කරමි. ඔය චාත්‍ර මේක පරිසරයෙන් හම්බෙච්ච එහෙම නැත්නම් පසුබිමින් හම්බෙච්ච ভাইබ්‍රේෂන්ස් නිසා වෙන දෙයක්. අපි මේ වගේ තැනකට ආවට පස්සේ අනික් අයත් භාවනා කරනට අනික් අය සිල්වත් වෙනකොට අපේ හිත සතුන් මරන්න හොරකම් කරන කාමීත්‍යාචාර කරන තිබුණත් මේ පැත්තට හැරෙනවා. ඒ වගේම අසමාහිත හිත තිබුණත් මේ පැත්තට එනවා. ඊට පස්සේ හිතට ආය ධාතු මනස කාර්ය කරලා නැහැ ආනාපාන උපදේශ නැහැ කියලා කියන්න ඕනේ නැහැ. ඒ පිරිසක් මැද වාඩි වෙලා හිටියත් ඒ good vibrations කියනවා ඇවිල්ලිවලා ඒ මොහොතේදී හදලා දෙනවා. ඒ මොහොතදී යම් ප්‍රමාණයකට ප්‍රියජනක වාතාවරණයක් හදලා දෙනවා. ඒක වුණත් සමහරෙකුට දොරටු විවෘතියක් වෙනවා, ආරාධනාවක් වෙනවා. නමුත් මෙවැනි පරිසරයක් නැත්තනක ඉන්න ගියාම ආයෙසරයක් හිට අර පළපුරුදු කෙලෙස් වලට බරිත වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා එවැනි වෙලාවක ඒ කියන්නේ තමන් මේ වගේ තැනක හිටියත් තමන් තනියම කිසිම භාවනා නොකරන පිරිසක් මැද හිටියත් දෙකේදීම මධ්‍යස්ත වෙන්න වෙන්නේ මේ වගේ රූප ධර්මයක් තමයි බුදුරජාණන්සේ යෝජනා කරන්නේ. ඒක නිසා වාඩි වෙලා ඉන්නකොට කිසිම අරමුණට හිතනෝද ඉන්නකොට Tamanට මේ ධාතු මනසිකාරය කියලා වැටහෙන දේ හිතෙන දේ නෙවෙයි. හිතෙන දේ කියන එක කල්ැතුව හිතන එකක්. වැටහෙන දේ. අත්විඳින දේ. අත් දකින්න දේ. හීනෙන් දකින්න දේ නෙවෙයි. මනෝ විකාර නෙවෙයි. අත් දකින්න දේ අරගත්තොත් මේ හම්බෙච්ච වෙලාදී අපි පැලයක් ඉඳිවුවා වෙනවා. ඊට පස්සේ ඔක මුල් බහිනවා. එහෙම නොවුනොත් අපි මේ වගේ මේක මට විශ්වාස නැහැ මේක භාවනාවක්ද මානසිකාරය මේ මනසෙම වෙච්ච දෙයක්ද කියලා විශ්වාස කරන්න බෑ. මොකද වැටහිලා නෙවෙයිනේ දැනිලා නෙවෙයිනේ තියෙන හිතිලා තියෙන. ඒක නිසා මේක අර මේ පරිසරයේ යහ තත්ත්වේ නිසා හිතන හිතවිල්ල. නමුත් හුඟක් වෙලාවට පේන්න තියෙන්නේ ධාතු මනසිකාරකේ නම පාවිච්චි කරාට නාම ධර්ම දිගේ ගම ගිය ගමනක් මට පේන්නේ රූප ධර්ම නෙවෙයි. රූප ධර්ම නම් Tamanට වැగిරෙන බව වැටහෙන්න ඕන. Tamanට මේ බර ගතිය වැටහෙන්න ඕනේ. ඒක ගැන සටහනක් නැහැ. mental game එකක්. මනසෙන් යන ක්‍රීඩාවක් විතරක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒකෙන් ලාභයක් එන්නේ නැහැ. ඒක වෙන තැනකට තනියෙන් භාවනා කරන්න යනකොට වෙන විකාරයක් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා වෙනවනම් වෙන්නේ මේ ඉඳගෙන ඉන්නකොට ඒ තුල තියෙන එකේ බර ගතියක් උණුසුම් ගතියක් මේ අස්පනා අපිට පේන එකක්. එහෙම නැත්නම් හුළඟ නිසා වෙන මේ කම්පන චංචල. එහෙම නැත්නම් උණුසුම සිසිලස වැටහෙන දෙකක් දිගේ ගියා නම් රූප ධර්ම වල උරගා බැලීමේ ශක්තිය තියෙනවා. මේක බොහෝ විට මේ ආධ්‍යාත්ම දෙයක් තමයි. නමුත් නාම ධර්ම පදනම් කරගත්ත එකක් එච්චර මුල් බහගත් එකක් බව පේන්නේ නැහැ. ඒ නිසා බලන්න පුළුවන් තරම් වාඩි වෙලා ඉන්නකොට හිතට එන දේවල් නෙවෙයි හිතට එන දේවල් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. නමුත් ඇඟට වැටෙන දේ ඇත්ත වශයෙන්ම උරගාලා බලන්න පුළුවන් රූප ප්‍රමාණ රූප වැටෙනවා නම් ඒක තනියම හිටියත් සෙනගක් එක්ක හිටියත් අතරමැදිට දෙක සම්බන්ධීකරන මේ මොකද්ද කියන්නේ කුණ්‍යක් බාටපත් වෙන්න ඉඩ තියෙනවා මේකේ එච්චර විස්තර නෑ රූප ධර්ම දිගී ගතියට මේක තියෙන්නේ හිතින් හත හිතින් දැනිලා හිත දිගේ යනවා දිගින් දිගට මම දිය වෙනවා මම ඉවර වෙනවා මගේ ශරීරයේ අනිත්‍ය දුකයි අනාත්මයි කියන එක තන්නේ කරම මනසෙන් පටන් ගන්නකම මනසින් ඉවරච්ච එකක් වෙන්න පුළුවන් ඒක කියනවනම් අඩහින්දක්. නැත්නම් අඩහීනයක්. එහෙම නැත්නම් බිව්වට පස්සේ ඔළුව තෝන්තු වෙච්චාම වෙන වැඩක් වගේ. ඊට වැඩිය පුළුවන් තරම් රූප ධර්මයකට යොමු කරගත්තොත් ඊට වැඩිය මුල් බහින භවණක් කියන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්ස මුලින්ම භාවනාවට පෙර සක්මන විනාඩි 10ක් 15ක් කර පසුව විනාඩි 10ක් කෙටි කාලයක් බුදුන්ගේ නවගුණ සිහි කරයි එම කෙටි කාලයේ බුදුන්ගේ එක් ගුණයක් මෙනෙහි කර සිත තැම්පත් කරගනි. එවිට පුරුද්ද වශයෙන් මගේ සිත විසිරෙන්නේ නැත. එසේ එක්තැන් වූ සිත හුස්ම සිත යොමු කළ විට එය මැඩ පවත්වාගෙන ඉදිරියට හෙවත් උඩට යෑමක් සිදු වෙයි. උඩට යෑමේදී විවිධ රූප සිතිවිලි මට පැමිණියත් එයද යටපත් කරගත හැකිය. ස්වාමින් වහන්සේ මෙසේ උඩට යන සිත විනාඩි 30ත් 40ක් පසු නැවතී සිත එක ස්ථානයක නැවතී සිටි කාලය නැවත දීර්ඝ කිරීමට අදිෂ්ඨාන කළත් සිත විසිරීම සිත කිසිම සිතුවිල්ලක් නැතිව සිත පාවී පාවී තිබේ. එතෙන් සිට මට කිසිම ඉදිරියක් නැත. කාලය දීර්ඝ කළ දීර්ඝ කර අදිෂ්ඨාන කළත් පළක් නැත. අනුකම්පාවෙන් මේ ස්ථානය ගැටලුව විසඳා දෙන්න ස්වාමින් වහන්සේට නිරෝගී සුව පතමි. ඔබ වහන්සේ මේ මාර්ගය කියා දීමෙන් පසු විශාල වෙනසක් සිදු වී ඇත. මතක් කළ යුතු කරුණු දෙකක් මට හිතෙනවා. එකක් විනාඩි 10 සක්මන් කරන්න බා පැයක් සක්මන් කරන්න. ඒ වගේ සුළු වේලාවක් කිරීමෙන් සක්මන්ට ආව තක්ෂීරුවක් කරලා දෙනවා, ආවනම්බුවක් කරලා දෙනවා පැය සක්මන් කරන්න. ඊට පස්සේ බුද්ධානුස්සතිය කරලා ලාභ తీරනනම් බුද්ධානුස්සතිය කෙරුවට කමක් නැහැ. ඊට පස්සේ බලන්න ওই කියන தත්තට යනකම් ආනාපානට සාපේක්ෂව ওই ಗುಣ විස්තර කෙරුවොත් මට තේරෙනවා. මේකේ ආනාපාන ගැන කෙටි සටහනක් තියෙනවා. ඊට පස්සේ ආනාපාන ගැන කියන්නේ මොනවදෝ විස්තරයක් යනවා දිගින් දිගට දිගින් දිගට. එනිසා ඒ විස්තරේ පේනකොට ආනාපානෙත් එක්කද ඉන්නේ ආනාපානෙ අතහැරිලාද ඉන්නේ මේකෙන් පස්සේ ආනාපානට යනවද කියන මේ ආනාපාන විස්තර නැතුව මේ තොරතුරු මොනවද කියන්නේ අතුරු නිෂ්පාදන ගැන කතා කරන නිසා අපේ මූලික නිෂ්පාදන ප්‍රධාන නිෂ්පාදන නැතුව කතා කරන්නේ. ඊයේත් මතක් කරා කමඨාන් සුද්ධ කරනකොට මේ පේන මොන්නම දෙයක් තිබුණත් ඒක මූල කර්මස්ථානට සාපේක්ෂව මූල කර්මස්ථානකේ නූලට අමුණලා විස්තර කරන්න දන්නේ නැත්නම් මේ විස්තර වලින් අහන මමත් අවුල් වෙනවා කියන කෙනාගේ හිතත් අවුලක් තියෙනවා. නිසා මේ ප්‍රශ්න කර්ගයෙන් මම විමසන්න කැමතියි. නැත්තම් ප්‍රශ්නකාරියගෙන් මම දන්නේ කවුද කියලා මේ වෙනකොට මේ ආනාපානෙත් එක්ක තියෙන සම්බන්ධතාවය මට ටිකක් කියන්න. එහෙමනම් මට මේට වැඩිය මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් මේකේ ඒ මූල උපදේශ මූල කර්මස්ථානයේ අව탁සීරු කරලා තියෙනවා. ආනාපාන ගැන විස්තර වෙනවා මදි. ඒ ටික තියෙනවා නම් මම කැමති තව දිටත් ඉදිරියට සාකච්ඡාවට ගන්න. ඒකට ප්‍රශ්න කරන එක නා උනන්දු නැත්නම් අපි ඊගාව ප්‍රශ්නට යනවා. පානාසතිය කරන්න ගියත් දැන් සිත එකතෙන් වෙල නිසා අර බුද්ධානුසේක බුදුන්ගේ කාංගයක් පොඩි කාලයක් මෙනෙහි කරනකොට සිත සමතේකටපත් වෙනවා. සමතේටපත් වුණා පස්සේ ඊළඟට ගන්න උනන්දු වෙනවා ආනාපාන සතිය ඒමට. උත් ආනාපාන සතිය උස්ම රැල්ලට ඉහළින් ආයි නැවතවර සිත ඉහළට යනකොච්චර උස්ම රැල්ලට හිත යෙදුවත් ඉතින් උස්ම රැල්ලට හිත යෙදීමක් කරගන්න බැරි තත්ත්වයක් වෙලා ඒක ඉදිරියට යamak යනවා. ඉදිරියට ගිහිලා විනාඩි 30ක් 40ක් කොහොම රැලි වගේ ගිහින් ගිහින් ස්ථානයක නවතිනවා විනාඩි 35 40ක් විතර වෙනකොට. නැවතුණාට පස්සේ නැවත වරක් අදිෂ්ඨානයක් කරගන්නවා මාගත්තු කාලේ විනාඩි 40 නම් ඒ 40 නැවත තවත් විනාඩි මෙච්චර ප්‍රමාණයකට දීර්ඝ වේවා කියලා හිතින් සාමාන්‍ය සිතවිල්ලක් හිතලා කරත් ඒ අර නැවතුණු ස්ථානින් ස්වාමින් වහන්සේ ඉදිරියට පෙනීමක් මට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරලාට මට විනාඩි 45ක් පැයක් විතර වුණත් ඒ අර පාවෙන සිත තුළ මම රැඳීගෙන ඉන්නවා. නමුත් සිතිවිලි එනෝ ඒ සිතිවිලි ආවට ඒ සිතිවිලි වල රූප එනවා. නමුත් ඒව එක්කම මැඩපැත්වීමකුත් තියෙනවා. ඉතින් අරු ස්වාමින් වහන්සේ මට මේ මෙතනින් යෑම තමයි අපහසු වෙලා තියෙන්නේ අදිස්ථාන කරත් කාලය දීර්ඝ කරත්. අදිෂ්ඨාන කියන එක පටලවා ගන්න යන්න එපා. මෙතන ගිහිල්ලා පුළුවන් තරම් ඉඳලා බලන්න මේකේ මේ ජවනිකාව කෙලවර මොකද්ද කියලා. දැන් මැදට ගිහිල්ලා තියෙනවා ජවනිකාක මැද. ඒකේ නිමාව බලන්න. ඒ තියෙන විවේකයේ ඒ උඩට යන ගතිය මොකද්ද ඒ ජවනිකාව කෙලවර මොකද්ද? ඒකෙන් තමයි කමටහන. දික් කරන්න අදිෂ්ඨාන කරන්න යන්න බාදි නොදන්න දෙයක් නෑ අපි මේ අදිෂ්ඨාන කරන්න හදන්නේ. එහෙම නෙවෙයි යාම යනවා බුද්ධානුස්සතිය හරහා විවේක ස්ථානයකට මුල දන්නවා තමන් බුද්ධානුස්සතිය මැද දන්නවා තමන් උඩට යන ගතිය අග මොකද්ද කියලා බලන්න මොකක් කියලාද හිතන්නේ ඒක ඉවර වෙන්නේ මොකකින්ද ස්වාමීන් වහන්සේ නැවතීමෙන් පස්සේ විනාඩි 40 50ක් නැවතී සිටීමක් තියෙනවා එතකොට පොඩි පොඩි සිතිවිලි රූප වැවීම පේනවා. නමුත් ඒවා එක්කම යටපත් වෙලා හරි ඒක තුන්වෙනි සැරේටත් ඔය කියන්නේ. මේක නෙමෙයි මම කියන්නේ. ඔව් ඉතින් හරි එහා යෑමක් නැහැ තමයි. හරි මේක එහා තමයි මේක ඉවර වෙන තැන මොකද්ද කියලා විස්තර කරන්න බෑනේ. මේ මේ විවේක ස්ථානේ ඉවර වෙන්නේ මොන ජවනිකාවෙන්ද? මේ ජවනිකාවේ නිමාව මොකද්ද? නිමාම එහෙමම සිටියොත් එතරම් තමයි ඉන්න වෙන්නේ. පැය ඉන්න ඉන්න. පැය නෙවෙයි මම අවුරුදු ජීවිතෙම ඉන්න. කෙලෙස අඩුයි. බුද්ධ ඥානස කියන්නේ එච්චරයි. ඒ කෙලෙස් අඩුණා. ඉතින් මේ විවේක ස්ථානයක් හම්බුණාට පස්සේ දැන් ඊට පස්සේ ආය කරදර දීලානේ දැන්. මොකද්ද දිනුවක් කියලා ඉල්ලන්නේ දැන්. ඒකට එතනින් පැහැදිලි නැති නිසා ඇහුවේ එතනින් නැවැත්වීම. පැහැදිලි නෙවෙයි තමයි මෙතන ඉන්නේ තිබුණ රෙඩිය කරදර අඩු, පීඩනේ අඩු. විශ්ව මේ මේ හිස්තන වැඩි තැනක නම් මොනවද ඉල්ලන්නේ තාම? ඒක තේරෙන්නේ අපිට නෙවෙයිනේ. කරන කෙනාට තේනවා කටුරු කන්දක් අස්සේ වැස්සේ අන්ධකාරයේ ටෝච් එකක් නැතුව කූඩල්ලෝ කකා රින්ගගෙන රින්ගගෙන කියන මිනිහට කෙලින් හිටගෙන යන්න ඉඩමක් හම්බ වෙනවා හඳ පාන. ඉතින් මාස කියනවා දැන් ආයේ දැන් මම මොකද්ද කරන්නේ කියලා රින්ගපන් ආයේ කටුව ලන්දටයි හිටපු තැන එච්චරනේ කියන්නේ තියෙන්නේ. දැන් බෙල්ලිලියක් හම්බුනාට පස්සේ හිටගෙන යන්න පුළුවන්කම තියෙද්දි මට පුළුවන් තරම් තව යන්න පුළුවන් කියනවා. ඉතින් එහෙනම් දැන් මොකද ඉල්ලන්නේ? එහෙනම් ආපහු ගිහිල්ලා අර කටුලන්ද පස්සේ ඵලයන් මදුරුව කාගෙන කුඩල්ලෝ කාගෙන සර්පියෝ කාගෙන වැස්සේ රිංග රිංග කෙලින් යන ගමනක් යන්න හදන. ඉතින් ඒ දෙකේ වෙනස කවුරුත් තහන්න බෑ. Taman අර හිටපු ආකූල පීඩිත අතිරණ තත්ත්වයට විවේක තැනකට ගියේ. ඉතින් විවේකයට ඉන්න කැමති නැත්තම් විවේකයට ප්‍රශ්න කරනවා නම් විවේකයේ සැක කරනවා නම් ඒ කියන්නේ ආයසරයක් අර හිටපු ව්‍යාකූල තත්ත්වය අනුමත කිරීමක් වෙනවා. එනිසා මේක යන්න අරින්න පුළුවන් තරම් අනිත් එක අපි මොනවත් කියන්න ඕනේ නෑනේ. ඒකට පහසුකම් ටික දීලා ජානිකාවේ මුල දන්නවා. බුද්ධානුස්සතිය. මැද දන්නවා මේ ඉහළට තල්ලු කරනවා. හිතවිලි මොන තවත් අල්ලන්නෙත් නෑ. අග මොකද්ද? ඒකට යන්න ඉස්සෙල්ලා අපිට සැක කරනවා හෝ මොනවක්වත් කරන්න අවශ්‍යතාවයක් නෑ. මේ ජවනිකාවේ නිමාව බලන්න එතකොට කමටහන එනවා. හැබැයි ඒකට බොහොම සාදරව යන්න ඕනේ. ඒකට බොහොම පිරිච්ච ගතියෙන් යන්න ඕනේ. ඒකට බොහොම සූදානම් ගතියෙන් යන්න ඕනේ. ඒක අබැග්ගයක් අතපල්ලේ වැටිල්ලක් කරදරයක් කියන පැත්තෙන් ගියොත් අපිට අවසානයේ එන කමටහන සාදරව බාර ගන්න බෑ. ඒ නිසා මේ ජවනිකාව දන්න දැනුමුතුකමෙන් ඉවර කරලා Taman ඉවර බලන්නේ මේ ජවනිකාවේ නිමාවේ මට හම්බෙන කමටහන. ඒකට සූදානම් වෙලා අනේකයි තියෙන නිසා මොනම හේතුවක් නිසාවත් මේක අමෝරාවෙන් කන්නලා දික් කරන්න හිතන්නත් එපා නැගිටින්නත් එපා. හම්බෙච්ච වීකේ දිගට අරගෙන යන්නයි කරන්න ඕන. සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අෂ්ටාංග ශීලය සමාදන් වන විට උච්චාසයන මහාසයන ශික්ෂාපදය සමාදන් වෙමි. ගරු ස්වාමින් වහන්ස උඩ ඇඳේ වරහන් ඇතුළේ තියෙන බංක් බෙඩ් සිටීම එම සිල්පදයට හානියක් වේදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඇත්තටම කියනවා නම් ඒකට ඔව් හරි නෑ හරි කියන්න බෑ. බුදුජන් වහන්සේ ආහච්ච පාදකම් කියලා තිබිච්ච උසස් උස් ඇඳවල් සංඝයාට අනුමත කරලා තියෙනවා. ඒකේ ඉඳ ගන්නකොට එක සැර දඩස් කාලා ඉඳ ගන්න එපා. ඇඳ කඩාන වැටෙන විදිහට වැඩ කරන්න එපා කියලා නීති පනවලා තියෙනවා. නමුත් සාමාන්‍ය විදිහට උච්චාසයන කියලා කියන්නේ තමන්ගේ ධන හිසට වැඩිය උස අසු. ඒ ඇත්තටම ඊටරි ගොඩක් කුසයි. නමුත් ඇත්තටම මේ ඇඳවල අපි දාලා තියෙන්නේ දුප්පත්කමට, පොහසත්කමට නෙවෙයි උසස් වෙන්න කරපු එකක් නෙවෙයි ඉඩ නැති නිසා එකක් උඩ එකක් ගහලා තියෙන්නේ. ඒක නිසා මේකත් ගණන් ගන්න තියෙන මේක කරගන්න තියෙන්නේ මේ උස මට්ටමින් විතරක් බලනවා නම් මේව ඇත්තටම උස්සසුන් වලට වැටෙනවා. නමුත් මේක අපිට අර ඉඩමැතිකමනේ හරි ගසලා තියෙන නිසා මේක හරියටම හරි ශික්ෂාපද කැඩෙනවමද නැත්නම් කැඩෙන්නේ නැද්ද කියලා හරි අමාරුයි විස්තරයක් කරගන්න. ඒක නිසා මේ කුකුස් කරන්න එපා. මේක ඔයගොල්ලන්ගේ මනාපයට දෙන එකක් නෙමෙයි. මේ ආයතන විසින් කරපල්ලා කියලා පටවන දෙයක් ඉඳ නැතිකම නිසා. එචම මම තවදුරට හොයලා බලන්න. ඒ කියන්නේ විනය ශික්ෂාපදයක් අම්බෙච්චාම් පිට දිගට දිගට දිගට හොයලා බලාගෙන යන්න පුළුවන්. මොකද්ද මේකෙදී ආහච්ච පාදක උස් කරන ලද පායති ඇඳවල් පිළිබඳව විස්තර තියෙනවා. ඒක බලලා කියනකම් දැන්ට ওই දේ කරගෙන යන්න කුකුස් කරන්න එපා. කුකුස් කරන්න ඕනේ Taman ඉල්ලලා උඩ යන්න හදනවා නම් තමයි. උස් තැනකට යන්න හදනවා නම් තමයි සුකෝපභෝගී වෙන්නේ එතකොට. උච්චාසන මහාසන කියන සුකෝපභෝගී ආසන. මේක සුකෝපභෝගීත්වයට ගෙච්ච එකක් නෙමෙයි. මේක අපි බංක බෙඩ්ස් කියලා කියන්නේ මේ අර පරිමස්ම සඳහා කරපු වැඩක්. මම හම්බුනොත් වෙලාව මම ඒක පිළිබඳ විස්තර ඉස්සරහට සාකච්ඡාවෙදී ඉදිරිපත් කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ හිමිදිරි සක්මන් භාවනාවට මා පැය එකහමාරක් පමණ ගත කළා මුල් පැය භාගය පමණ කාලය හොඳින් සතිය පිහිටුවමින් සුපුරුදු ලෙස යෙදුණා ඉන් අනතුරුව ක්‍රමයෙන් සක්මන සක්මන් වේගය වෙනස් වුණා පසුපසට අදින ස්වરૂපයක් සිතට දැනුණා ක්ලාන්ත ගතියක් සමග සිරුර විසිවෙන ආකාරයක් හැඟුණා නමුත් හොඳින් සතිය පැවතුණා නවතින්නම සිතූ නමුත් ඉවසීම පෙරමුණේ තබා වැටුණත් කමක් නැත යන සිතුවිල්ලෙන් සක්මන් කළා. විනාඩි 20ක් පමණ මේ අයුරෙන් ගත වූවා යයි මා සිතමි. ඉන්පසු නැවතත් ක්‍රමක්‍රමයෙන් යථා තත්වයටපත් වුණා. ඉන්පසු ගත වූ මුළු කාලයම කලින්ටත් වඩා පහසුවෙන් සක්මන පවත්වන්නට හැකි වුණා. සිත ඊටාම කීකරු සේයක් වැටහුණා. ඉන්පසු පැයක් කාලයක් පර්යංකයේ සුවසේ ගත කරන්නට හැකි වුණා. අද හිමිදිරි සක්මනත් මේ අයුරින් පටන් ගත්තා. ඒ අයුරින්ම ගත වුණා. නමුත් මුළු කාලය පැයක් පමණ වුණා. ක්ලාන්ත ස්වභාවය විනාඩි 10ට පමණ සීමා වුණා. මේ తত্ত্বය ගැන පැහැදිලිව වටහා දෙනමින් මෛත්‍රියෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. සක්මනේදී හිතා ගන්න බෑ සක්මනේ සාමාන්‍යයෙන් වෙන්නේ වීර්ය වැඩෙන එක උනන්දු වැඩෙන එක නමුත් හිත ඇඟට ආපු ගමන් ඇඟ ඇතුළට ආපු ගමන් මේකේ සමබර භාවය නැති වුණා වගේ තෝන්තු වුණා වගේ පාලනයක් නැති වුණා වගේ තද්ද හිටගෙන නිඳ යන නිඳක් එන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තට මේක හොඳ ලකුණක් දැන් සතිය පිහිටව බාට. මොකද එයාට හොඳටම තේරෙනවා මේ වෙන දේ විස්තර සහිතව සවිස්තරව පේනවා දැන්. හැබැයි පාලනෙන් ගිලීලා තියෙනවා. නිකම් බීපු මිනිස්සෙක් වගේ. එනතන යන්තම් තතන් තතන ඇවිදින්න හදන පොඩි එකෙක් වගේ අඩිය තියලා අඩිය ගන්න බැරි තරමට යන්න පටන් ගන්නවා. මේක විස්තර කරලා තියෙන විදිහට මේකදී පාවා දෙන්නේ නැතුව නින්දට ගන්නෙත් නැතුව පරියන්කට යන්නෙත් නැතුව හිටගෙන ඉන්නෙත් නැතුව මේක හරහා ගියොත් යම් විනාඩි ගානකට පස්සේ සම්පූර්ණ එක නතර වෙලා ආයසරයක් බොහෝම සජීවි උනන්දුකාරක හිතක් එන්න පටන් අර ගන්නවා ඊට පස්සේ දන්නවා මේක එනකොට මේක ටික වේලාවකට එන හොල්මනක් විතරයි ඒක නිසා මම ඊට ඕගන ඔච්චරම තීන්දු කරන්න ඕනේ නැහැ. ඕම යන්න හරින එකයි කරන්න තියෙන කියනකොට ඒ නපුරු බලපෑම එන්නේ එන්නේ අඩු වෙනවා. ඒක ඕනම මේ ශිල්පික වුණා සිද්ධ වෙන දෙයක්. ඒ ඒ හිත ඒකටම ගියාට පස්සේ පරියන්කෙදිත් ඒක කරනවා. සමහරට බැක් කරන පටන් ගන්නවා. නිින්ද ගිහිලා නෙවෙයි. පරියන්කෙ නිකන් හේම උලම් බහපු බැල්මක් වගේ වැක්කරෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතනදී පිරිසක් ඉන්නකොට ලැජ්ජාවක් හිතෙනවා මට පාලනය කරගන්න බෑ මට ඕන විදිහට ඉරියව පවත්වන්න බෑ හැබැයි යටින් කියනවා මේ බව මම වෙනදට වෙලී දන්නවා මට හොඳට ඒක වෙන දැනීම තියෙනවා ඉතින් ඒක හරහා යන්න යන්න යන්න යන්න මෙහෙම දෙයක් අපේක්ෂාවෙන් මෙහෙම දෙයක් වෙනවා කියලා කිය ගමන් අර නපුරු බලපෑම එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා ඉතින් අර අතරමැදි නතර කළොත් සක්මන මැද නතර කළොත් එහෙම ඒ මනුස්සයා নানা ආකාර කතා කතා කරනවා අම්මා අඩ දැනුම නිසා මර්ධ මද දැනුම නිසා නමුත් මේක හරහා යන්න ඕන. ඒක නිසා සක්මනේදී අපේක්ෂා කරන්න අමාරුයි නිදිමතක් එයි කියලා. නමුත් හරියට එනවා. ඒක හොඳට තේනවා ගේ ඇතුලේ සක්මන කරනවා නම් පිටියේ වදින්න යනවා වගේ ඇද්දගෙන යනවා ඒක පැත්තකට අරගෙන යනවා හොඳට දන්නවා මේ බ්ලඩ් ප්‍රෙෂර් එක අප්සෙට් ගියා වගේ ෂුගර් ලෙවල් එක බැස්සා වගේ තෝන්තු වෙන්න පටන් අර ගන්නවා ඉතින් මේව බැලුවොත් ඇත්තට බ්ලඩ් ප්‍රෙෂර් එක බහැලත් ඇති ඒ වෙලාවේ. මොකද නැ දිගට සක්මන් කරනකොට යාම් ප්‍රෙෂර් එක හදා ගන්නවා. ඊට පස්සේ තේරෙන පටන් අරගනවා මේ හුඹස් බය හරහා යන්න ඕනේ. එහෙම නැත්නම් විවිධ වැරදි නිගමන වලට එන්න පටන් අරගනවා. මේ ඇඟේ යාන්ත්‍රණයක් තියෙනවා. විශ්‍රාම වෙනව නම් මේ ඇඟට ඕනෙම ලෙඩසුව කරන්න පුළුවන්. ලෙඩක් ආපු ගමන් ආතතිගත වුණොත් මොන යකාටවත් සනීප කරන්න බෑ. ඒක නිසා මේ ලෙඩේට එන්න දීලා දැන් ලෙඩේ ආවට පස්සේ තමයි විශ්‍රාම ගන්න පුළුවන්. විවේක දෙන්න පුළුවන් නම් ඇඟ විතර හොඳ වෙන මොනම වෙදෙක්වත් නැහැ. අපි කරන්න හදන්නේ ඒක ඉක්මනට මොනවා හරි කියලා තක්කුම් කරලා බෙහෙත් ගහලා විවේක වෙනවා වෙනුවට ආයෙ ගිහලා වැඩ කරනවා. දොස්තර ගානක් ගෙවලා දොස්තර දෙනවා මේ මොකද්ද රෝග මේ වේදනානාශකයක් ආයෙ වැඩ කරනවා. ඒකට අර වැඩ ගන්නේ අමෝරාවෙන් අර ඇඟෙන්. ඊට පස්සේ ඇඟ ලෙඩ සුව කරන්නෙත් නැහැ විස්්‍රාම වෙන්නෙත් නැහැ. නිසා මේ ලෙඩ මේවා කියන්නේ අකට විශ්‍රාමය ඕනයි කිය. මේකෙදිත් කරන්න තියෙන්නේ ඒකම හිමීට නැවතිල්ල කරන්න සක්මනම. කිරුවසේ ටික වෙලාවට පස්සේ ඒක අර හිරි වැටිච්ච තැනකින් හිරි යන්න වගේ ආය ඇඟට තේරෙන පටන් ගන්න ගන්න පාලන එනවා. එහෙම ගියාට පස්සේ තේරෙනවා මේ ඇඟ නටන නටන ගහන ගහන වදවලට නටන්න ගත්තොත් කරන්න බෑ. ඉවර වෙනකම් මේ යන්න අරින්න දෙන්න. මම මේක පාරක් උත්සාහ කරා මේ මේ ඔක්කොම ලත් කරා ඒ වෙලාවේ එක වේල තනි වේලක් උදේ විතරක් කර වළඳන්න දවල්ට විතර. උදේට වළඳන්න නැතුව ඉන්න. ඉතින් ඒකට මට තේරෙනවා හොඳටම ඇඟ එන්නේ එන්නේ එන්නේ දුර. මොකද හරි ක්‍රියාශක්තියක් ඇති ඇඟක් මට තියෙන මොන විදියෙන්වත් නිකන් ඉන්න බෑ. ඊට පස්සේ මට තේරෙන පටන් ගත්තා විහාර ළඟ ඉඳලා රෑ 8 විතර ගබඩාවට එනකොට මග දෙපොලක වාඩි වෙන්න ඕනේ. ඇඟට පණ නැහැ. ඒමම නිකන් හිරිවැටිගෙන යනවා ආයේ ආයේ හරියනවා. මට හිතාගත්තා ඕක කොහොම වෙන්න දෙන්න ඕන කියලා මොකද කලුකොන්දියාවේ පඤ්ඤාසේකර හාමුදුරුවෝ ලියලා තියෙනවා ඒ ශාන්සිගේ ඒක තිබිලා තියෙනවා කියලා බණ කියද්දි දෙසරයක් නිඳ ගිහිලා තියෙනවා කිය. මේ බණ කිය කිය ඉඳද්දි තුන් සැරයක් තුන් සැරයක් මට නිඳ ගිහිලා ඇවිල්ලා තියෙනවා නිඳෙම ඇවිදිනවා බණත් යනවා. ඒ මාතීද යන්න ඕනේ කියලා. ඊට පස්සේ බණ කියද්දි දවසක් ඕක වුණා මට. මේ වටාත් අල්ලගෙන ඉනවා මම දන්න බණක් යන්නේ මෙතන හිමීට පණ නැති වේගන වේගන එනවා ඉතින් එහෙමම මේ වැඩේ යනවා බලාගෙන හිටියා බණත් ඉවරයි ටිකල ගියපස්සේ ආයෙත් අරව හිරි ඇట్లా හිරි එන්න වගේ ආයෙ පටන් ගත්තට පස්සේ තේනවා මේ වෙලාවේදී නිකමට හරි බණ කියන කටට කියන අනේ මට කලන්තේ වාගේ කියලා විනාසයි BBC කරත් යයි හෙට අනේ මේ මානේ ස්වාමීන් වහන්සේ නමක් මම කියද්දි කලන්ත හැදලා වැටුණායි කියලා. සත්‍ය කරබන හිටියට පස්සේ යංග හැදෙනවා. මේ අතරමැද දොස්තර නැත්තම් මේ ලෙඩ මොකක්වත් නැහැ. වෛද්‍ය ශාස්ත්‍රය තමයි අපිව කන්නේ. හැම ලෙඩකටම ඇවිල්ලා යන්න හරි. මැරිච්චාවයිකෝ. මැරිලා ගියා ඉවරයි. ඒ නිසා ලොකු සංසි කියනවා මේ ලෙඩක් එන්න අරපල්ලප්පා ලෙඩ එන්න ඉස්සලා බෙහෙත් කරන්න යන්න බෑ. ඒතකොට ලඩට තේරෙන්නේ නැහැ. ලෙඩේ මොකද්ද කියලා Tamanට තේරෙන්නේ නැහැ. කැස්සකින් විසක් එනකොට දුවන ගිල බේත් ගන්න. රෝග ලක්ෂණේ විතරයි එන්නේ. රෝගේ මතුවෙන්න දෙන්නේ නැහැ. ඔක මතු වුණාට පස්සේ ඔය ඇඟ සුව වෙන්නයි මේ රෝග ලක්ෂණ පෙන්වන්නේ. අපි රෝග ලක්ෂණ වලට හැසිරිච්ච ගමන් ඇඟ සුව සේවාව පටන් ගන්නවා. ඔය බ්ලඩ් ප්‍රෙෂර් ආවට, heart attack ආවට සර්පෙක් කෑවත් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ඇදුනත් කලබල වුණොත් ඉවරයි. අපිට ෂොක් එකක් වදින්න ඕනේ නැහැ වැදෙනවා කියනකොට වැදිලා ඉවරයි මැරලා ඉවරයි. මේ සර්පෙක් කන්න ඕනේ රබර් පටියක් දගෙනකොට කලන්ත හැදිලා. මරණයක් ඕනේ මරණය කියලා ටෙලිග්‍රෑම් කාර්යය ගෙදෙට්ට එනකොට කලන්තය ඇදිලා ඉවරයි. ඉතින් උන් ඇත්තටම ජීවත් වුණත් මරුච්චෝගේ જાතියක්. යේ පමත්තා යත මත. යමෙක් ප්‍රමාද ජීවිතයක් ගත කරන යාගේ ජීවිතේ මල ජීවිතයක්. අපමත් අපමා මොකද්ද ඒකේ ගාතාව තියෙන්නේ යේ පමත්තා යත මත. අප්‍රමාදී කෙනා සදාකාලිකයි. ඒ මනසේ ඇත්තට මේක හරහා මරණේ සිද්ධ වෙන හැටි පේනවා, ක්ලාන්ත වෙන හැටි පේනවා, පණේ නැ හැටි පේනවා, ලැජ්ජාවටපත් වෙන හැටි පේනවා, නින්දාවටපත් වෙන හැටි පේනවා. මොනවා වුණත් මේකට මොකුත් වෙන්නේ නැහැ. කැවිල පළච්චාවයි. මේව වෙනස් කරන්න පුළුවන් කාටද? ඉතින් ඒක සක්මණේදී අල්ලගත්තට පස්සේ විශ්වාසයක් එනවා මේ සිද්ධිය 1 2 3 බලන්න මුලැමැදාක බලන්න ඒකටයි විපස්සනා කරනවා කියන්නේ මුලැමැදාක බලනවා කියන කෙනා රත්තරන් වල ප්ලැටිනම් වල විතරක් නෙවෙයි එන දුක් කරදරවල මොන්න දෙයක්වත් වෙන්නේ ඒ එnde ඉසලා බය වෙන මිනිසයාට මාර්යා මෙහෙම මෙහෙම කරලා පරද්දා. නිකන් අය වෙන්න ළඟට ඇවිල්ලා පින්නකොට මේවස කලන්ත හැල්ලා ඉවරනේ. එහාට කියන්නේ නම් ඔබ ගන්න ගන්නේ කන්නේ කාබා කරගන්න දෙයක් කරගන්න කියන්නේ මොකක්වත් වෙන්නේ. ඒකදී හුඟක් ඒ වැඩේ හුඟක් වෙලාට වෙන්නේ සක්මනේ තමයි පරියන්කට වැඩි අභියෝගශීලී ක්ලාන්ත වෙන්න පටන් ගන්නවා. මේ බැලන්ස් එක නැති වෙලා යනවා. තෝන්තු වෙනවා නිදිමත කියන්නේ හිතගෙන බුදියන්න පුළුවන් නිදිමතක් වෙනවා හැබැයි විනාඩි ගානකට පස්සේ නැතිලා ඒක දෙවෙනි සැරේ වෙනකොට එච්චරවත් වෙන්නේ නැහැ කියලා තියෙනවා ඒකට හේතුව ලෑස්තිලා යන නිසා ඒ නිසා ඔය එන ඒකට සිංහලෙන් කියන්නේ ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ අපි හිතාන තරම් යකා ඉස්සරහට ආවල බලනකොට ওই තරම්ම කළු පාටකින් නෙවෙයි යකා කියන්නේ. ওই දත් ওই තරම්ම දිග නෑ උගේ. මේ බලනකොට අපි ළඟ අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාටම තමයි යකා කියලා තියෙන්නේ. වෙන මොනවත් නෑ. අපි හිතාන ඉතින් එන්නේ ඉස්සලා දත් විලිස්ස ගත්තට ඇස් දෙක රතු පාට තියෙන කළු පාට සතෙක් නෑ. ඇයි යකෝ කියලා අහලා බලනකොට මේ අල්ලපු ගෙදර මිනිහා. වෙන කවුරක්වත් නෑ. ඔය ලෙඩ රෝග නැත් ඔච්චරයි තියෙන්නේ. ඔය විශාල බෝඩ් දාගෙන නටන්න හදන්නේ ව්‍යාපාරයක් මිසක් අපිට සුව කරන්න නෙවෙයි ඔය වෛද්‍ය විද්‍යාව තියෙන්නේ. ඕගොල්ලෝ නිකමට හරිතනද මේ මානවකගේ සුභසිද්ධියට හදලා තින්නේ කියලා. කවදාකවත් හිතන්න එපා. කවදාකවත් නෑ. ඒගොල්ලෝ මඩි මඩියතරිස් මේ මඩිසලේ තද කරන්නයි ඔය හදලා තියෙන්නේ. අපි ලෙඩ වෙන ධර්මයට ලාභයි. අපිට කරන්න දෙන්නේ නෑ. ලෙඩ වෙනවා නම් ඒක ශරීරේ බලාගනි. බැරි නම් ඔය අල්ලපු ගෙදර ඉන්න මනසට ගෙනියයි ස්පිරිතාලට කරබන ඉන්න එකයි තියෙන්නේ. විවේකයේ විතර මොනම දෙයක්වත් හරියන්නේ. හැම දෙයකටම පුදුමාකාර සුවසේවාවක් තමයි විවේකයේ නිසා හොඳට ඇඟට රිලැක්ස් වෙන්න දෙන්නේ. විවේක වෙන්න දෙන්න. නිදිමතට ඔච්චරයි උත්තරේ. වෙන දුක් කරදරයක් ආවත් ඔච්චරයි උත්තරේ. බ්ලඩක් ආවත් ඔච්චරයි. පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න. එතකොට අන්තිමට මේ ශරීරයේ තියෙන සුවසේවාව, ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය, දැරීමේ ශක්තිය හිතා ගන්න බෑ. නිසා ඒක සක්මනේදී පුළුවන් තරම් වෙන්න ආරින් බය වෙන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. ස්වාමින් වහන්සේ යම් කාර්යයක් කිරීමේදී සතියෙන් එම කාර්ය නිම කිරීමට බොහෝ විට මට අපහසුය. එහෙත් හුස්ම රැල්ලේ හිත පිහිටුවීම මට එදිනෙදා වැඩ කටයුතු වලදී සතිමත් වීමට වඩා පහසුය. එම ක්‍රියාවන් ගැන ඔබ වහන්සේගෙන් වඩා ප්‍රතිඵලදායී පැත්ත ගැන කරුණු පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමෙද කරුණාවෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට සැනසිලි සුවයක්ම වේවා මේ විස්තර වෙලා තියෙන වචන නම් මදි යනකොට මට හිතෙනවා සතිමත් මිනිස්සයා විතරයි දන්නේ මම අසතියෙන් ඉන්නවා කියන එක සතිය කියන දන්නේ නැති මිනිස්සයාට සතිය දන්නෙත් නැහැ අසතිය දන්නෙත් නැහැ නිසා සතියේ ශ්‍රේෂ්ඨත්වයක් තමයි මම හුඟ වෙලාවක සතියක නැහැ කියලා දැනගන්නේ. සතියේ ශ්‍රේෂ්ඨත්වයක් තමයි මම සති වෙන්න උත්සාහ කරන. මට ඇත්තටම අවංක ඕන නමුත් මට උනාට බෑ. ඒක කිසිසේත්ම ලැජ්ජ වෙන්න කාරණාවක් නෙවෙයි. මොකද ඒක සතියේ උතුම් ගුණයක්. මට මං ආවෙලා සතියේ තියෙන බව දන්නා. ආය සතිය නැහැ කියලා දන්නා. ඒතකොට සතිය ඇති වෙලාවේ මෙහෙමයි නැති වෙලා මෙහෙමයි කියලා දෙකේ වෙනස දකින්න තාක්කල් දියුණු නෑ මෙයා. සතිය නැති වුණත් ඇති වුණා සමහිත එන දවසේ එනකොට අන්න තේරෙනවා සතිය කියන කවදාකවත් කාටවත් 100ක් ගන්න බෑ. 100ක් ගන්න පුළුවන් මේ ටිකේ තියෙන බව දන්නවා සතිය මේ නැති බව දන්න සතියක් තුන. අන්න එහෙමනම් 100 ගන්න පුළුවන්. ඒ කියන්නේ නැති බවට සාධාරණ වෙලා. සාදර වෙලා. ඒක නිසා අයේ මං හිතන්නේ වප්ප ස්වාමින් වහන්සේගේ උදාන ගතාවක් තියෙනවා පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කිය. ඇස් ඇති මිනිස්සයාට පේනවයි කියලා තියෙනවා. එයාට පේනවා අර මනුස්සයාට ඇස් තියෙනවයි කියලා. මේ මනුස්සයාට ඇස් නැහැ කියලා. එයාට පේනවා මෙයා ඇස් තියෙන මනුස්සයාට කන් දෙක කියලා. ඇස් නැති මනුස්සයාට පේන්නේ ඇස් තියෙන අරයට ඇස් තියෙනවා කියලාවත් පේන්නේ නැහැ. ඉතින් මනුස්සයා අසරණයි. එසා සතිය පිහිටෙවට පස්සේ තමයි මේක සතිමත් මේක සතිපත් නෑ කියලා තේරෙන එක සතියේ ශ්‍රේෂ්ඨත්වයක් අතුයිටි විහිදි වැඩිමක් මල්පල ගැනීමක්. හොඳයි ඒක සතියේ නැති කැලේ මේක සතියේ තියෙන කැලේ කියලා හොඳට දන්නවනම් කවදා හරි ඔය එහෙම කිව්වොත් මං හිතන්නේ ඒක උනන්දු වෙයි කියලා තිබිච්ච සතිය නැති වෙලා යන හැටි ක්ෂය වෙලා යන හැටි වැය වෙලා යන හැටි නිරුද්ධ වෙලා යන හැටි බලලා නොසලී ඉන්න පුළුවන් නම් අන්න බුදු වෙලා තම ළඟ තිබුණු සතියක් අකමැත්තෙන් මේ තමන්ගෙන් නිරුද්ධ වෙලා යනවා. තමන්ගෙන් ක්ෂය වෙලා යනවා. තමන්ගෙන් වැය වෙලා යනවා. හැලිලා යනකොටත් බොහෝම සන්තෝෂෙන් නොසැලී ඒක දිහා බලන් ඉන්න පුළුවන් නම් ඊට වැඩිය සතියක් හිතා ගන්න පුළුවන්. සතියේ Nirodhe කියන්නේ ඕනෝකට. සතියේ තුරතේ Nirodha ශක්තිය තමයි මේක හදන්න තමයි අපි නටන්නේ. නටලා නටලා නටලා හොඳටම දැනගෙන මට මේ රූපේ දිහා බලනකොට රාගය එනවා. ආ එතකොට සතිය නැති වෙනවා. මට මේ රූපෙ දිහා බලනකොට ද්වේෂ එනවා. මට රතිය නැති මට මෙතෙන් ගියාම නිදිමත වෙනවා. සතිය නැති වෙන කියලා මේ රාගය එනවා. සතිය නැති වෙන හැටි නොසැලෙන මනසෙන් බලන්න පුළුවන් නා. ද්වේෂය එනවා. සතිය නැති වෙන හැටි නොසැලෙන මනසෙන් බලන්න පුළුවන් නා. නිදිමත එනවා. එතකොට අවදිය නැති වෙන නොසැලෙන මනසෙන් බලන්න පුළුවන් නා. ඒක හරියට තමන් වදාගත්ත කුසින් වදාගත්ත දරුවා තමන් ඉදිරිපිට මැරෙනවා නොසැලී බලාගෙන ඉන්න. මගේ තමයි දරුවා මගේ ස්වභාවය තමයි වදන එක. මම දරුවා හදලා තියෙන මේ දරුවා මැරෙනවා. මැරෙනවා මැරෙන දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒ වගේ අපි හදාගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පහ අපෙන් ගිලිනවා. ඒ කාන්තෙන් ගිලිනවා. අන්නේ ගිලිනොට නොසලී සිටීම තමයි ශ්‍රේෂ්ඨම දේ. නිසා සතිය නැති බව දැනෙනවා නම් ඊගාට මතක තියාගන්න ඇති තැන සිට නැති තැනට මාරු වෙන එක පුළුවන් තරම් thin slicing of time පුළුවන් තරම් තුනීවට සවිස්තරව බලන්න. එතකොට තේරෙයි මේක මගේ දෙයක් නෙවෙයි මේක හේතු බල ධර්මයක් තියෙන. ඒ හේතු තියෙනකොට සතිය එනවා. හේතු නැති වුණොත් සතිය නැති වෙනවා. ඔකට සැලෙන එක තමයි පෘ탁ජනකම කියලා. ඔකට සැලෙන එක තමයි කෙලස් කියන්නේ. නොසැලී ඉන්න පුළුවන් නම්. ඒක සතිමත් කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. සතිය අඳුර නැති කෙනෙකුට කවදාකවත් ඇති වෙලා නැති වෙලා කියලා ආත භූතයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ගිහිල්ලා නැති වෙන හැටි බලලා ඉසాత බඳගෙන අඬන්න එපා. සතියේ නැති වෙනකොටත් ඒක ඒක විස්තර කරනකොට මහජීසයඩෝ කියනවා ඔයගොල්ලෝ හෙට ගෙදර ඇයිද දන්නෙත් නැහැ. සතිය ආයි තියෙන්නේ දුක්ඛ සත්‍යයද කියලා. සතියේ තියෙන දුක්ඛ සත්‍යය. සතියෙන් අපිට හොඳක් කරන්නේ දුකක් දෙන්නේ. නමුත් අර එදිනෙදා කාම සුඛේ කාමයේ දෙන දුකට වැඩිය ආධ්‍යාත්මික දුකක් දෙන්නේ නිසා අපි කාමයෙන් කරන්න සතිය ගත්තට සතිය ගෙවෙන හැටි බලලා නිවන් මේ භාවනා කරන්නත් ඕන. Nirodhe බලන්න ඕනේ. ක්ෂය වීම බලන්න ඕනේ. වැයවීම බලන්න ඕනේ. ඉතින් ඒකකොට තමන්ගේම දරුවා මැරෙන හැටි තමන් බලන් ඉන්න වගේ එකක් තමයි තියෙන්නේ. මෙව්වනම් මං හිතන්නේ ටිකක් සැර වැඩි වන් හිතන්නේ. මූණ දිහා බලනකොට නිකන් හෙන ගාච්ච සෝම් පිටනේ වගේ පේන නිකන් අඬා වැටිච්ච ගතියක් තියෙන අනේ අම්මේ මේ ස්වාමීන් වහන්සේ මොනවා කියනවත් දන්නේ නැහැ. මම හිතනවා එවැනි උත්තරයක් ආරාධනා කරන ප්‍රශ්නයක් මේ කියලා. මට සතියේ නැති බව තේරෙනවා. ආනපනින්නකොට නෙවෙයි. හරි ෂෝක්. අන්නතර තඩ මාරුව බලන්න. ඇති තැන ඉඳලා නැත්නම් මාරු වෙනකොට මම කුලප්පු වෙනවද? නොසලන මනසෙන් බලනවා. ඒකලා ආයෙ එනවා ඔයා. එනකොට ආඩම්බර වෙන්නත් එපා. සත්‍ය කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඕක කොහොමද අපි මේ නිට්ටය කරන්න හදන්නේ. ඒ නිසා ඒක යනකොට එනකොට නොසැලෙනවා නම් අකුප්ප නොසැලෙන මේ කිපෙන්නේ නැති සමාධියකට යනවා. ඒක කරන්න බෑ සත්‍ය බලවත්ව තියෙන ලොකු වීර්ය ශක්තියක් ඇති ලොකු රැඩිකල් වාදී චින්තනයක් ඇති කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ දැනගත්තත් නොදැනගත්තත් ඕක නිතර වෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. නමුත් ඒක ඒක ඒක දරණ එක ඒකට සමාදම් වෙන එක, ඒකට එළඹ වාසය කරනවා කියන එක ඒක ටිකක් උත්තරී මනුස්ස ධර්මයක්. සාමාන්‍ය මිනිසෙකුට දරන්න බැලි එකක්. නමුත් ආරාධනාව බුදුහාමුදුරන්ගේ එකට තමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාවේ සිටින විට මට දැනෙන නිස්කලංක භාවය ටික වේලාවක් පැවත පසුව උදරයේ පෙරලීමක් වැනි දෙයක් දැනේ. එසේම මා වාඩි වී සිටින ආකාරයෙන්ම ක්‍රමයෙන් ඉහළ ඉහළට ගැස්මක් ගැස්සීමක් හා එසවීමක් වැනි දෙයක්ද දැනේ. පැය එකහමාරක් භාවනා කරන විට මෙය හය වතාවක් පමණ අත්දැකිය හැකිය. මෙය නිින්ද ගිය තත්වයක් නොවන බව මට මනා ලෙස විශ්වාසය. ඉදිරි භාවනා කටයුතු සඳහා ඔබ වහන්සේගේ ගෞරවනීය උපදේශක් පතමි. ඔය පරියංගය තා ටිකක් දික්කරන්න එක එක පරියන්කයක 6 6 චක්‍ර 6ක් නෙවෙයි 7ක් 8ක් යන්නරින් විවේක වෙනවා ආයෙ පොඩ්ඩක් කැළඹෙනවා ආයෙ විවේක වෙනවා ආයෙ පොඩ්ඩක් කැළඹෙනවා එතකොට විවේක වීමයි කැළඹීමයි එක කාසිය දෙපැත්ත විවේක වුණොත් බලාපොරොත්තු වෙන කැළඹෙයි කියලා කැළඹුණොත් බලාපොරොත්තු විවේක වෙයි එතකොට අරක හොඳයි මේක නරකයි කියලක නැතුව ඒ ෂෝට් වේව්ස් කෙටි තරංග රාශියක් දුවන් අරින්න එක පරියන්කයකදී ඒක වෙන්නේ සාමාන්‍ය පරියන්කේ නිම වෙන වෙලාවේ අවසානයේ එතකොට පොඩ්ඩක් වැඩිපුර වාඩි වෙලා ඉඳලා දිගට දිගට දිගට මේක කැපි කැපි කැපි කැපි යන්න ආරින්න ඕන. එතකොට මනස සූදානම් වෙනවා සාපේක්ෂතාවය හරහා මේ විවේකයට සාපේක්ෂයි කලබලයේ කලපරේ සාපේක්ෂයි විවේකයේ මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් වෙලා තියෙන්නේ තෝරන්න එපා. අරක හොඳයි මේක නරකයි කියන්නේ නැතුව ඒකට සිද්ධ වීම සිද්ධ වෙන්නේ මේ දෙක එකිනෙකන පොල් පිට පාගන වගේ මේ පැත්ත පාගන මේ කුඩ යනවා මේක පාගන මේ කුඩ යනවා. ඕක වෙන්න දෙන්න ඕනේ කෙල කෝටි වාරයක්. හය වාරයක් වෙලා තියලා කියනවනම් සෑහෙන උත්සාහයක් ගත්ත ලකුණු පේන්න තියෙනවා. නමුත් හයේව හයක් යන්න අරින්න. යන්න යන්න යන්න වෙනකොට වෙන දෙයට අපි කියනවා මෝරනොයි කියලා, තලසුණා වෙනොයි කියලා, වශී කරනොයි කියලා. මේ පාර දිගේම යන්න. ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමී. ප්‍රෝරිපයි කහමාරකට කිට්ටු කාලයක් කරන් තියෙනවා. ඉතින් වෙන ප්‍රශ්න කාට හරි සභාවට ඉදිරිපත් කරන්න තියෙනවා අපි ඒකට සාදර වෙමු. එහෙම නැත්නම් අපි මෙතෙන් පටන් තුන දක්වා කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. සක්මන් භාවනාවක් සඳහා හොඳයි වෙන ප්‍රශ්න නැති නිසා අපි මෙතන ඉඳලා මේක අපේ ධර්ම සාකච්ඡා නිමා බව සටහන් කරමින් සක්මන්ට කාලය ගන්නවා තුනට එකතු වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.